තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උමෙච බරං වික්කවේ දික්ඛු සන්තුෂ්ඨෝ හෝති තරීතර චීවර පින්නපාත තේනාසන ගිලානක්පච්ච පරිස්කාරේ ගෞරවනීය සිනානුවර ප්‍රධාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාමූහිකව නේවාසිකව භාවනා පන්තියක රැස්වලා ඉන්න අවස්ථාවක්. ඉතින් මේ භාවනා පන්තිවලදී නිතරම ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මාර්ගයේ ඒ යෝගාවචරයට අවශ්‍ය උපදේශ ලබා දීම කෙරෙන කෙලෙයිතු කටයුත්තක්. ඒ නිසා අපි දෛනිකව අවශ්‍යකට ධර්ම දේශනාවක් වගේ පවත්වාගෙන අඛණ්ඩ වෙන සාවිත්‍රයේ අද අපේ ධර්ම දේශනා වාරයේ අවස්ථාව. ඉතින් මෙතන රැස්වලා ඉන්න කවුරුත් ගන්නා පරිදි අපි මේ ධර්ම දේශනාවේ ධර්ම දේශනා පාඨන ධර්ම දේශනා මාලාවක් විදිහට ධර්ම දේශනා මාලාව සඳහාම තෝරාගත්තේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ තියෙන නාථකරණ සූත්‍රය. ඒකෙදී අපිට මේ කෙලෙස් පරිතව මේ සංසාරේ අනාථව අසරණව ඉන්න පිරිසකට යම් පහන් එළියක් එහෙම නැත්නම් ආලෝකයක් නාට කරන භාවයක් සසරණ කරන භාවයක් ලබා ගැනීම පිළිබඳව බුදුජාණන් වහන්සේ කරුණු 10ක් ඉදිරිපත් ඒ කරුණු 10 අපි මේ වෙනකොට ක්‍රමයෙන් එක එක එක එක කරගෙන ඇවිල්ලා අද ඉදිරිපත් කරන කාරණාව කියන්නේ සුනිතවරම් වික්කවේ වික්ඛු සන්තුෂ්ඨෝ හෝති ඉතරීතර චීවර පින්ඩ පාත තේනාසන විලාන පච්චය පරික්කාරේ එතකොට මේ චීවර පින්ඩ පාත තේනාසන විලම්පස කියන අපි සාමාන්‍ය බෞද්ධ ලෝකයා වික්ෂෝපකගේ වික්ෂුණියගේ මූලික අවශ්‍යතා හතර දක්වන ශීපශේ සම්බන්ධ කරලයි මේ නාටකන ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මේක කලිනුත් ඒ ඒ අවස්ථාවේ නාටකන ධර්ම විස්තර කරනකොට කීප වෙලාවකට මට නිදහසට කර්ම ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් යොමු වෙලා තියෙන්නේ පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණී කියන ඒ උත්තරීතර කොටකට බව. එහෙම නමුත් ඒ කොටසට දේශනා කරන ලද බුදුරජාන් වහන්සේගේ ඕරස පුත්‍ර ඒ කියන්නේ කපුවෙන් උපන් දරුවෝ වාගේ ඉන්න මේ භික්ෂු භික්ෂුණී කොටසට දෙන කොටස් අපිට නෙවෙයි මේක අපිට කරන්න බෑ කියලා ඒකෙන් දුරස්ත වෙන්නේ නැතුව බණ භාවනා කරන අපටයි මේක දේශනා කරන්නේ කියලා ඒකට උරුම වාස්තුන් කියන්න පුළුවන් අයිතිවාසිකම් කියන පිරිසක් තමයි මේ විපස්සනාදී බණ භාවනා කරන නිවාස්ව භාවනා කරන ඇත. ඒ නිසා මේ සෑම ධර්මයක් මේ සෑම නාට කරන ධර්මයක්ම ඒ තමා විසින් මටමයි මේක දේශනා කළේ කියලා අවරගත්තොත් පටවගත්තොත් ඒකේ තියෙන මේ සංවේදීකම ආසන්නකම වැඩි වෙනවා. ඉතින් මේ කාරණා මේ ධර්ම දේශනාවට මුලින්ම මතක් කරලා සිද්ධ වෙනවා. ඒ මොකද භාෂා විවරය හැටියට බලනකොට වික්ෂුන් වහන්සේගේ විවහාර භාෂාවෙන් තමයි සීවර පින්ඳ පාත තේනාසන ගිලාන ප්‍රත්‍ය කියලා කියන්නේ. ගිහි විවහාරයෙන් බලනවා නම් ඇඳුම් පළඳුම්, කෑම බීම, ගෙවල් දොරවල් සහ බෙහෙත් පිළිකර කියලා ගන්නවා. ඒක සාසන විවාදය තමයි චීවර පින්න පාත සේනාසන විලම්බන කියලා කියන්නේ. ඉතින් මේකදී සරුවචනාංශයේ තමන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පුදා කටයුතු කරන වික්ෂු වික්ෂුණී කොටස් වලට ඒ චීවර පින්න පාත සේනාසන පිළිබඳව විලම්බක පිළිබඳව සරුවචනාංශ සරුවචනා ඥානයේ සතුට ඇති කරගන්නා හැටි නාට කරන භාවයක් ඇති කරගන්නා හැටි ශනාත භාවයක් ඇති කරනා හැටි කිව්වහම ගිහියත්තු ඒ පැත්තකට ගිහිල්ලා ශක්ති ප්‍රමාණයේ ඒක ලං කරගත්ත බව බෞද්ධ සාහිත්‍යයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා විශේෂයෙන්ම අපි දන්නවා අශෝක අධිරාජයන් තුමා බෞද්ධ ඉගැන්වීම් ඇරගෙන එවකට ඉන්දියාවේ පැවතිච්ච සෑම සමාජයකටම ගැලපෙන විදිහට බෞද්ධ ඉගැන්වීම් කියන්නේ නැතුව අශෝක ධර්මයේ කියලා ධර්මයක් සකස් කරනවා ඒ සකස් කරගෙන ඒක සෑම කෙනෙකුටම ප්‍රිය වෙන කාලයක සෑම කෙනෙකුටම බාධාවකින් මත ભેද වලින් තොරව අවබෝධ කරගන්න පුළුවන් තරමට ඉතරගත්ත ශ්‍රේෂ්ඨ නරනායකෙක් තමයි අශෝක රජු. මේ අශෝක ධර්මයේ මේ ජීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන මේ හතරෙන් සතුටු වීම සම්බන්ධයෙන් සර්වඥාන් වහන්සේ මේ දේශනා කරන ලද කාරණේ අශෝක ධර්මයේ පැහැදිලි ප්‍රමුඛ ස්ථානයක් කරලා ඒක ඒක දිනකොට මට කියන්න මේකට සමාන්තරව මතක් කරගන්න සිද්ධ වෙනවා සර්වඥාන්සේ මේ නාට කරන සූත්‍රයේදී ජීවර පින්ද පාද තේනාසල ගිලම්පස කියන මේ හතරෙන් සතුට උපදවා ගන්නා හැටි දේශනා කරාට මේ මාතෘකාව දෙලින්ම සාකච්ඡා කරන රූපයක් තමයි අංගුත්තර නිකාය චතුත්ථ නිපාතයේ තියෙන පැරණි බෞද්ධයා බොහෝම අගය කරපු ඒ සූත්‍රයට කියන්නේ ආර්යවංශ සූත්‍ර දේශනාව. මේ ආර්යවංශ සූත්‍රය ශෝක රජතුමාගේ සෙල්ලිපියලත් සඳහන් වෙනවා නාලක ප්‍රතිපදාව, තේසක ප්‍රතිපදාව වගේ කමිමිත් සූත්‍රය, මංගල සූත්‍රය වගේ සූත්‍ර වගේම අලියවසා කියලා එතකොට අතුරු සාත්‍රය හැටියට සඳහන් කරලා තියෙන්නේ ආර්ය වංශයේ කියන අලියවසා කියන එක තමයි ඒ අශෝක රජතුමාගේ ගිරිලිපි වල සඳහන් කරලා ඊට පස්සේ අශෝක රජතුමා අපිට මිහිඳු මහරහතන් වහන්සේ තුලින් මේ ධර්මය එවනකොට ඒ වෙනකොට ඉන්දියාවේ විකාශනය වෙලා තිබුණු ආකාරයට මේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණත් එක්කම තමයි ත්‍රිපිටකය අපට ආවේ. ආවට පස්සේ මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ලාංකිකයන්ට මේ ක්‍රමය මොකද්ද මේ ඇඳුම් සම්බන්ධව, කෑම සම්බන්ධව, ගෙවල් දොරවල් හැදීම සම්බන්ධව සහ බෙහෙත් සම්බන්ධව බුදුහාමුදුරන්ගේ මතය කොච්චර ලස්සනට ඉදිරිපත් කරාද කියලා කියනවනම් අපේ ශිෂ්ටාචාරයේ විශාල ලක්ෂණයක් වෙලා තියෙනවා මේ ලද දෙයින් සතුට වෙන ගතිය. මේ ලද දෙයින් සතුට වෙන ගතිය ඇතිකරන්න බුදුජාණන් වහන්සේ හරියටම මේ ගැඹුරු සූත්‍රයක් බව හැබෑව. මොන සමාජික ධර්මයක් බවට පත් කරන්නේ මේ නාටකන ධර්මවලත් මේ අපි කතා කරන අංකෙදි සඳහන් වෙනවා ආර්යවංශ සූත්‍රයේ. මේ ආර්ය වංශ සූත්‍රය පිළිබඳව ලංකාවේ ලිඛිත සංග්‍රහ ග්‍රන්ථ වළනකොට ඔය රසවාහිනිය වගේ පොත්වල පුදුමාකාර විස්තර සහිත ඉතිහාසගත ලංකාවේ සිද්ධි හරියට සඳහන් කරලා ඒවා ඉන්දියානු බෞද්ධ පොත්පත් වල නෑ ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණ යුගයේදී මේ ආර්යවංශ සූත්‍ර දේශනාව පුදුමාකාර ගෞරවයක යුක්තව සමාජ ධර්මයක් විදිහට රාජ්‍ය අනුග්‍රහය ලැබලා තියෙනවා. ඒ මොකද රජතුමා අශෝක රජතුමා වේවා ලංකාවේ හිටපු සිංහල රජ කෙනෙක් වේවා ඒ පිරිස ලද දෙයින් සතුට වෙන පිරිසක් බවට පත් වුණා නම් රාජ්‍ය තන්ත්‍රයේ පහසුයි. ලද දෙයින් සතුට වීම සඳහා බෞද්ධ මූලික ප්‍රතිපත්ති අනුව බලනකොට මේ ලෝකේ කවදාකවත් කරන්න බෑ. මේ ලෝකේ දුක. ඒකට අවශ්‍ය වෙන දේවල් ඔක්කොම ලබලා සතුට වෙනවා කියනෝනේ ඒ කවදාකවත් වෙන්නේ බෑ. ඒක නිසා ලදදෙන් සතුට වීම කියන එක දන්නවනම් ඒ පුද්ගලයාට මේ සිව්පතේ සම්බන්ධයෙන් අපි කියනවනම් මේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් යම් කිසි තෘප්තිමත් භාවයක් යම් කිසි පිරිච්ච භාවයක් ඇති කෙරුවොත් පමණයි ඒ පුද්ගලයාට ආධ්‍යාත්මික පැත්තට ආගම පැත්තට අනුන්ගේ සුභ සිද්ධිය පැත්තට, කරුණා පැත්තට, මෛත්‍රී පැත්තට යාන්තමකෝ හිතයක්. ඒ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම්, මූලික අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැත්නම් ඒ පුද්ගලයාට මේ වගේ පිරිච්ච මනසකින් කරන වැඩ කරගන්න බැහැ. නිසා ලාංකික රජවරු ඊට අනුග්‍රහ දක්වලා තියෙනවා මේ ආර්යවංශ සූත්‍ර දේශනාව. ඒ ඉස්සර කාලේ රජවරු නියංගම් නින්දගම් දීලා තියෙනවා ආර්යවංශ සූත්‍ර දේශනාව පවත්වා. එතකොට මේ නිින්ද ගන්න ලැබපු සෑම දිනම රජුරවණ්ඩ බදු කිරියේතු නෑ බද්ද නිදහස් කරලා අවුරුද්දකට සැරයක් ඒ තමන්ගේ රාජකීය බද්ද ආදිවංශ සූත්‍ර දේශනා කරන්න සඳහා ඇති අරමුදලට බැර කරනවා. බැර කළා යම් ප්‍රමාණයකට දක්වනාට පස්සේ ආර්යවංශ සූත්‍ර දේශනා පිළිබඳ දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් එන්වලා උන්වහන්සේට ඒ අවශ්‍ය කරන ගණමඩුවක් හදලා පහසුකම් සැලසලා ධනෙන්නන්ට සංග්‍රහ කරලා මාස 3කට සැරයක් මාස 6කට සැරයක් නැත්නම් මාසයකට සැරයක් ආකාරයට ආර්යවංශ සූත්‍ර බණ පොළවල් පවත්වපු ප්‍රසිද්ධ ස්ථාන ලංකාවේ තියෙනවා. ඒවත් ඒවල් දැනගෙන තියෙන්නේ රජරට සහ ඒ නැගිනහිර පළාත්වල තමයි. ඒ කියන්නේ ලංකාවේ ශ්‍රී විභූතිය සහිතව බෞද්ධ ශාසනය මේ ස්වර්ණීය විදිහටපත් වෙච්ච කාලේ. ඒකේවයි සම්බන්ධ වෙච්ච සිද්ධියා බලනකොට ඒක ජාතික උත්තරයක්. නැත්නම් මේ පළාතට කෙරෙන වටිනාම කටයුත්තක් විදිහට ඉල්ලලා තියෙනවා. බලනකොට මේක මේ ආර්යවංශ රූපේ සඳහන් වෙනකොට සඳහන් වෙන මේ කෑම නිදිහිතු නිදිහිතු කියවම ඒනාසන ඇඳුම් සහ පිළිකර ඒ පිළිකර පිළිබඳව සතුටක් පිළිසි භාගයක් ඇති කිරීම ලොකු රාජ්‍ය තාන්ත්‍රික සමාජ ධර්මයකට වෙලා තියෙනවා. ඒ සූත්‍රය අවසාන වෙන්නේ උගාත්ම ගැඹුරු තැනක. ඒ නිසා මේ දිවියට එනකම් අපි මේ ගැමියට ඒක සාමාන්‍ය ශ්‍රද්ධාව කියන කෙනාට මේ කෑමෙන් දීමෙන් පටන් අරගත්ත බණ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආමිෂයෙන් පටන් ගත්ත බණ නිර්ආමිෂයට ගෙනියලා නොදන්න මරර පැතල ගැඹුරකට ගෙනියලා ශක්ති ප්‍රමාණයෙන් අල්ලුවා. ඒක නම් ඇත්ත ගැඹුරට නෑ. වැඩි වැඩි යත්තන්ට යම් ප්‍රමාණයකට අහංග අවස්ථාව සැලසෙනවා. මේ ආර්යවංශ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේම යම් ප්‍රමාණයකට විශේෂණය කරලා එහෙම කියන්නේ මොකද අපි මේ ගැන භාවනා කරනකොට ඔක්කොම දන්නවා සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා පොදුරට ඒ කර්මාංශ ධම්ම කියන ගමේදී සර්වඥාන්සේ සතිපට්ඨාන සූත්‍රයේ වර්ණනාව තමන් වහන්සේ විසින්ම පද අටකින් දේශනා කරා. අටකින් දේශනා කරා. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං සිද්ධියා ශෝක පරිස්සවාන සමිතිකමාය දුක්ඛ දෝමනස්සං අඵලමාය ඥායස්ස අධිගමාය නිබ්බාණක සුඛිරියාය අධිකං සත්තාරෝ සතිපට්ඨානාදවා වරපතල විදිහට තමයි මේ හරියට තමන් විකුණන්න හදන බඩුව හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමයට ගන්න කාලබල්ල සල්ලි ගවන්න කියනවා වගේ කතාවක් මෙතන කියන්නේ. තමන් වහන්සේම දේශනා කරන්න හදන ධර්මයේ ಗುಣ ප්‍රකාශ කරලා ඒ ධර්මයේ දේශනා කරන තමයි සර්වඥාන්සේ ලොකු මේ වචන වගේ පාවිච්චි කරන්නේ. මේ ආර්යවංශ සූත්‍රය දේශනා කරන්නේ වචන 9කින් වගේ කරලා. අපිට වචන 7කින් වගේ කරලා කියනවා වචන 9කින් වගේ කරලා. ඒක මහා ගම්බ ගඹුරක් මහා බරපතල තමයි. සායක මේ ශ්‍රීමුක දේශනාවේ සඳහන් වෙනවා සත්තාරෝ මේ වික්‍රේ අරිය වංශා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා ගෝරාණා අසංකින්නා අසංකින්න කුබ්බාන සංකීති නසංකී විසංති අපපටිකුත්තේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි කියලා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ මේ ආර්යවංශ සූත්‍ර දේශනාව පිළිබඳව ගුණ වර්ණනා කතාවක් කතා උන්වහන්සේ සඳහන් කරනවා මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ ආර්යවංශ සූත්‍රයේ අග්ගඤ්ඤා අග්‍රයි දේශනාවලින් අග්‍රයි. අග්ගඤ්ඤ. රත්ත්‍ඤ්ඤා කියලා කියන්නේ චිර රාත්‍රඥයි. බුදුජානන් වහන්සේගේ ඒ බුද්ධ කෘතිය අපි අද දන්න සංග්‍රහ ග්‍රන්ථ වල හැටියට 512000ක් 12020ක් නමක් විදිහට දක්වලා තියෙනවා. මනෝ ප්‍රණිදාය, වාක් ප්‍රණිදාය, ආය ප්‍රණිදාය වශයෙන් උන්වහන්සේ පිටුම් පුරාගෙන එන කාලේ 512000 29ක් දක්වලා තියෙනවායි කියලා කියන බුදුවරු ඒ බුදුරු දක්මින් දක්මින් තමන් ශක්ති ප්‍රමාණය, ජීවන ආත්ම භාව, මනුෂ්‍යාත්ම භාව, පැවිදි ආත්ම භාව ලැබෙන රජසත චිත්තන්තු ලැබෙදී කටයුතු කරන කාලෙම උන්වහන්සේ දැකපු මතකයෙන් බලනකොට මේ ආර්ය වංශ සූත්‍රය නැත්නම් ආර්ය වංශ ධර්ම ප්‍රතිපදාව විතර පැරණි ධර්මයක් එකම බුදු කෙනෙක්වත් අතනෑර දිනාපු ධර්මයක් වෙන නැති. එහෙනම් ඒකට රත්ඥයි කියන්නේ චිර රාත්‍රඥයි. වංශඥයි. උදුරු පහළ වෙනවා කාක්ෂ මේ මේ රාජකීය වංශයෙන් බ්‍රාහ්මණ වංශයෙන් දෙක තමයි පහළ වෙන්නේ. නමුත් ඒකට බුදු වුණාට පස්සේ යන බුද්ධ වංශය. ආර්ය වංශය කියලා කියනවා. මේ ආර්ය වංශය හෝ බුද්ධ වංශය විතර පැරණි වංශයක්. බුදුජාන වහන්සේගේ ඒ අතීත සුපන ඥානෙ කවදාකවත් අල්ලුවා. ඒක උනන් සඳහන් කරනවා අන්තඤ්ඤ අරත්ඤ්ඤ අවංකඤ්ඤ. ඒක පැරණිම වංශය. බුද්ධ වංශය. එහෙම නැත්නම් ආර්ය වංශය. හෝරා. තාමත්ම බැරි. අද අපි නව ශිෂ්ටාචාරයේ මුදේන සම්දිස්ථානයේ ඉන්නේ. මේ සංකර වෙන්න ගිහිල්ලා නව සංස්කරණ වලට ගිහිල්ලා සංස්කරණ කියනව නිෂ්පාදන ආක්ෂණය සංනිවේදන ක්‍රමවල හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ යුගයේදී. අතර පසුගිය අවුරුදු 200ක කාලේ මේ නව තාක්ෂණය කියලා කියන්නේ මිනිස්යාගේ ඒ කායන ශීල සම්පත් ලබා දෙන ඉෂ්ට සිද්ධ දේවතාවෙක් විදිහට තමයි විද්‍යාව තියාගෙන ඉන්නේ. ඒ වගේ තාක්ෂණය එක ගොත්තම කඩකල පමණින් ඉච්ඡගෙන දිවි ලෝකේ මවන්න පුළුවන් සත්‍යයක් තමයි ජීවිත කරගෙන සත්‍යයේ හිටියේ. ඒක අපි කාලේ තේනවා මේ ගොල්ල මේ කරපු ඇති වැඩේ නිසා මේ අවුරුදු 200 පුරාම ආධ්‍යාත්මික අසරණ වෙනවා. ආධ්‍යාත්මික දියුණුව ආభాෂණය වෙනවා. මේ විද්‍යාව තමයි කණික්‍රම බව කියන්නේ. මේ තාක්ෂණය තමයි තනි කරනවා කියන්නේ. මේ සංවේදනය තමයි තනි කරවා කියන්නේ. මනුෂ්‍ය පොළොවට තිබෙන සම්බන්ධතාවය සහ එකිනෙක අතර තිබෙන සියලු සම්බන්ධතා සේරම නැති කරලා ආබාධිනිය කරලා අපි මේ කාම ලෝකයේ කාම දාර්ශනිකයේ බැලකම් කරන වහල්ු බවට පත් කරනවා. ඒක දැන් තේරෙනවා. ඒ නිසා දැන් අපි ආයෙත් ඉන්නේ අර සම්ප්‍රදාන කුල ගතිසිරි වල අගය කරන. එදාට අපිට මේ පැරණිකම, භෞතික ගතිය, නැතගුණ වල තියෙන වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. ඒකෙන් බලනකොට අපි අමල තාත්‍රයේ අපි වාසනාවක්. මේ දෙකම තියෙනවා තමයි. ආශා කරලා තවල්වල මේ පැරණි දේවල් අගය කරනකොට මේ පැරණි දේවල් වල වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. දැන් හොඳ ප්‍රසිද්ධ හෝටල් වල මේ කුරහංගල මේ චොක්කෝටේ තේකුව ඔය එළියගෙන තියාගෙන ඉන්න මේ බොහෝම වටිනා දේවල්. ඉස්සර ඕවා නිකන් මේ බොහෝමත්ම සම්ප්‍රදායන කෝලේ ලේක යුගයක ලකුණු වගේ තිබුණා. දැන් බලනකොට ඒ ඉස්සරහට එවැනි පෞරාණික ධර්ම අනුව බලනකොට මේ ආර්ය වංශ ධර්මයේ විතර පෞරාණික දෙයක් කරුවක් වෙනවාගේ ඇහැ දැක ඇහැට දැකලා නිසා අග්ගඤ්ඤා රක්ඛඤ්ඤා වංගඤ්ඤා පෞරාණ අසංකීර්ණ මේ සර්වඥාන්සේ දේශනා කරපු මේ චීවරය සම්බන්ධයෙන් මේ බඹයක් විතර දිග බඹයක් විතර උස කඩ කපල මහත්මයේ චීවර මොනම තාලකින්වත් මොනම බුදු කෙනෙක්වත් මේක සංකර කරන්න යන්නේ. මේ කෑලි අල්ලන්න යන්නේ, දික් කරන්න යන්නේ, පළල් කරන්න යන්නේ. මේ හරි අල්තරශීව හරියට ඇඳගත්තට පස්සේ ඒ වික්ෂුන් වහන්සේකට එන ලක්ෂණ මොනම රූප සුන්දරියකටවත් ලෝකේ දෙන උත්තරම ඇඳුමෙන්වත් ගන්න බෑ. යැත්තු ඇඳුම් අහන්නේ විවිධාකාර නැමි කපලා හැද කියලා নানা ආකාර මේක දිගහැරලා බලන්න සංනි හතරක් ඉවක් කරලා තියෙනවා. අඳනේ ගත්තත් සංනි හතරයි. නමුත් ඒක ඇඳගත්තට පස්සේ දෙවිව වහලා ප්‍රඥාටත් පිට කරන්නේ. එහෙම ලස්සන ඇඳුමක් මුළු ලෝකෙම. ඒක සාරවත්යන් වහන්සේ නමක්වත් වෙනස් කරන්නේ. ඒ නිසා මේක සංකර වෙන්නේ. නසංකීය, නසංකීය. ඒ වගේම මේ පින්දපාත භෝජන පාත්‍ර කරන ගියක් ගන්න හිඟාගෙන ගියාට පස්සේ හම්බෙන මේ බත්තික අපි කියන්නේ බුද්ධ භෝගේ කියලා. මොන්නම තාලෙකින්වත් මොන්නම රාජභෝජනයකටත් වැඩි උසයි. ඒකට ගහන්න කවදාකවත් මොකක්වත් නැහැ. ඒක තමයි පහස්ම කුච්චම හිඟා ගන්න නමුත් ඉතර වටින භෝජනය පින්නපාත භෝජනය විතරක් සීනාසනයේ සම්බන්ධයෙන් හරුවත් සංසේ දේශනා කරන්නේ රූප මූලගතව, ශුන්‍යාකාරගතව, අරඤ්‍යගතව. මේ নানা ප්‍රකාර ගුරුෙක් මානසික ලෝක ජීවනට සාම කිසිම කෙනෙකුට බෑ. දැන් අද තියෙන උසස්ම ගුරුෙක් මානසික කියන්නේ මොකද්ද? ඉන්දෝ අවුට් ඇන් අවුට් ඉන් කියලා. මේ ගෙවල් ඇතුලේ ගස්වවන එක තමයි උසස්ම ගෘහ නිර්මාණය. යන්නේ උන්දලාගේ දැන. වැද්දා හිටියේ එතන තමයි. වැද්දා වටේට ගෙවල් හදාගන්න හදාගත්තට පස්සේ ඒක තමයි එදා තුන උසස්ම නිර්මාණ ශිල්පය. අපි ඒක තමයි අද ඉන්න මේ නම්බුරක් පටන් ලබා ගත හැකිය. ගේ ඇතුලේ තියෙනවා එළියට ගන්නවා එළියේ තියෙනවා ගෙට ගන්න එක තමයි අද ගෘහ නිර්මාණ ශිල්පය. ඕක බුදුහාමුදුරුවෝ කිව්වේ අරඤ්‍යගතෝවා. වගේ රූප මූලගතෝවා ශුන්‍යාකාරගතෝවා උච්චර ලක්ෂණ නිර්මාණයක් වෙන ලෝකයක්. නිසා බුදු බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දේනාශනය ආවදාටවත් ඔයකදී හොඳ එකක් ලෝකයට හිතන්න බෑ. ඕක අතහැරලා යන්න යන්න කෙලෙස. කෙලෙසෙන්න කෙලෙසෙන්න ওই নানা ආකාර සංකර ලෙඩ රෝග හැදෙනවා. කැලේ ඉඳලා කවදාකවත් දෙයක් හැදෙන ඉතර මිනිස්සු භයානක රෝග හැදිච්චාම කැලේට යන එක කරා. භයානක කුෂ්ඨ රෝග හැදිච්චාම වයනට අපස්මාරද දැක්කම කැලේ දානවා. ඒක කාලයකට පස්සේ ආයෙ හිතේ ගමට එනවා. එනකොට සම්පූර්ණ සුව වෙනවා. මොකක් කරලා දායි. එයාගේම සීනාසන අනෙක් සෑම දෙයකින්ම මේ රුක්ක මූල සීනාසනේ, අරඤ්‍ය සීනාසනේ, ශූන්‍යාගාරය මේකට ගන්න දෙයක් නෑ. ඒත් පිළිකරගෙන සර්වඥයන් සඳහන් කරනවා මේ උගෝදනේ කාරණා තියෙන්නේ තමන්ගේ මූත්‍රා භාවිතය කරන උසස්ම දෙයක්. මේ ලෝකෙ ඉන්න ඕනම වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ඒකට ගන්න දෙයක් නෑ. ඒකට වෙන කොනක්වත් ඕනෙත් නැහැ. ඕනෙම දෙයකට සක්කායයි සූතුමුක්ත දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හතර මේ ලෝකෙ කොච්චර සංකර වුණත් කොච්චර දේ වුණත් අවදාකට මේකද හොඳ දෙයක් හම්බුනේ. එහෙනම් මේ මේ දේවල් මේ මොන විද්‍යාත්මක බලනත් මොන සොයාගන්නත් මේක සංකේතයක්. මේ සංකීර්ණයි. මේ සංකී විසංකී. වෙන සඳහන් කරනවා මාත්‍රත් තමයි බුද්ධ වචනයෙන් අනසක පතුරවනවා මත්‍රත්වයේ මොන ශ්‍රේෂ්ඨ જાති ආහාර පිළිබඳව, සේනාසන පිළිබඳව, ගෙවල් දොරවල් පිළිබඳව, ඇඳුම් පිළිබඳව, බෙහෙත් පිළිබඳව මේ හතරම අපිට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. අග්ගඤ්ඤා, රත්ත්‍ඤ්ඤා, වංශඤ්ඤා, පෝරාණ, අසංකීර්ණ, අසංකීර්ණ කුබ්බා. අසංකීර්ණ කුබ්බා සඳහන් කරනවා මේ 512000 බුදුරු ඉන්න කාලේ මේ සිව්පතය සම්බන්ධයෙන් අර දායක සංකීර්ණ භාවයක් තිබිලා නැහැ. ආර්යයන් වහන්සේලා මේකමයි ඉඳලා තියෙන්නේ. ඒ নানা ආකාර කට්ටිය අර දේ හොයාගත්ත මේ දේ හොයාගත්ත කියලාම සංකර කරාට ඒ සංකර භාවයෙන් හොඳලාම ඇඳී ඇවිලා යනවා සංකර වෙලා යනවා. මේ දේවල් ඉතිරි. ඒක ඉදත් තියෙනයි. නසං නසංකීන පුබ්බා නසංකීයති. නසංකී විස්සං. වෙනතන කරනවා මත් ඒ පහල වෙනයි බුදුහාමුදුරු පහල වුණ මේ හතරනම් කොහොම ඉතිරි. ඒක කරන්නේ. ඒ වගේම අප්පටිකුච්චේ සමනේ ප්‍රාඥේ විඤ්ඤාණය. මේ කියන බුදුහාමුදුරෝ දේශනා කරපු යම් පින්නපාත බෝධියක් කියනවනම් යම් චීවරයක් කියනවනම් යම් සේනාසනයක් කියනවනම් යම් දෙහෙත් පිළිකරක් කියනවනම් මේක අබෞද්ධ පඬිතෙක් පවා හෝ ශ්‍රමණේකෝ ග්‍රාහකනේ කවදාකවත් පහසුව කරගන්න. කරගන්න බෑ. ඒක ඒ තරම්ම කොයි ශිෂ්ටාචාරය වුණත් කොයි සදාචාරය වුණත් ඉහළම කෙලවර. එන්න මේ විදිහේ බුදුරජාණන් වහන්සේ මේ සතර හතරක් වූ ආර්ය වංශ දේශනා කරන්න කලින් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ ආර්ය වංශ පිළිබඳව ಗುಣ කතනක් කරනවා. ඒ ආර්ය වංශ සූත්‍ර දේශනා තමයි මේ නාටකන ධර්මයේ මේ සන්තුෂ්ඨෝ හෝති ඉතර ඉතර ජීවර දෙන්න පාත දේනාන නිලාන පච්චේ කියන හොඳම සාධක සූත්‍රය. නිසා අද දවස් අපි මේ සතුට බැව ලද දෙයින් සතුට වෙන ගැටි කියන මාතෘකාව ඕනනම් ගන්න පුළුවන්. නාටකන ධර්මයේ අංශයක් කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ය වංශ සූත්‍ර දේශනාව කියලා ගන්නත් කොයි දෙයින් හරි අපි කරන්න හදන්නේ මේ යන නිවන් දක්වා යන ගමන දුෂ්කර ගමන හිනාවේදී යන ක්‍රමයක් හොයාගන්න හදනවා. ගොඩනෙක් මේක අත්කල මතාංගයේ දාගෙන මේකට අල්ලේ තියාගෙන චර්චුරු ගගා අඬා අඬා ආ මේක කටියක් බවට පත් කරනවා. මොකද මේ මතක තියාගන්න ඕනේ සරුවත් යන ආශේත නන්නමයක් අපි දේශනා කරන බවාරාදී බුදුගුණවල භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාඥ සම්පන්නෝ සුගතෝ කියලා ගුණයක් තියෙනවා. සුගතයි කියලා කියන්නේ උන්වහන්සේ අය අවුරුද්දක් දුක් කරක් ක්‍රියා කරමින් කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම සීනාසනයක් නැතුව කිසිම සීකට දායකයෙක් නැතුව කටයුතු කරත් ඉතාමත්ම සතුටින් අභීතව මේ ගමනේ ගියා. ඒ නිසා උන්වහන්සේ ගෝලයේ වෙන අපි මේ ගමනේ යනකොට සතුටින් ගමන් කරන්නේ සම්පූර්ණ කියන ලද දෙයින් සතුටින් ගතිය ඇති කරගන්න නම් ඒ උන්වහන්සේ මේ අතරින් මෙතනින් දේශනා කරලා තියෙන මේ සූත්‍ර කොටස් බණ භාවනා කරන කරුණක්. ඉතින් මේ ජීවර සම්පූර්ණය මේකට කියන්නේ ඉතරීතර ජීවර සම්පූර්ණි ආහාර්ය වංශය කියන්නේ. ඊපස්සේ ඉස්ලාම් සඳහන් කරන්නේ ශූර ගැන. අන්නේ ශූර පිළිබඳව මේ සතුට ලබන හැටි අපි ධර්ම සාකච්ඡා කරනකොට එක එකන එක එක විදිහේ ප්‍රශ්න කොහොමද මේක කරන්නේ කියලා. ඒ එක විදියක උත්තරයක් තමයි උන්වහන්සේ තමන් වහන්සේගේ ඒ සාරාංශය කල්පලක්ෂය තේරුම් ගන්න කාලේ ලෝකෙන් බුද්ධ ඥානය ලැබුවට පස්සේ මේ තමන්ට අවශ්‍යම කරන්නා වූ මූලික අවශ්‍යතාවන් අපිට පිළිස පාවිච්චි කිරීම පිළිබඳව පෙරලා අපිට නිකන් හරියට බොහෝ කාලයක් ගෙන යන්න පුළුවන් විදිහට අඩු කරලා සකස් කරලා දුන්නා වාගේ චීවරාර්ය වංශය ගැන නැත්නම් මේ අර කියන නම් අර ආකාරයෙන් වර්ණනා කරලා උන්වහන්සේ චීවරාර්ය වංශයේ කවුරු හරි කොහොමද සතුටු වෙන්නේ කියන එක ඉද බික්ක වේ බික්කු සන්තුෂ්ඨෝ හෝති ඉතරීතර චීවරේ. මේක තමයි හේමා ගීතේ. මහණී යමෙක් වික්ෂුවක් කියනවා නම් නැත්නම් යෝගාවචරයක් කියනවා නම් සන්තුෂ්ඨෝ හෝති ඉතරීතර චීවරේ. ලද යම් සීලකින් සතුටු ඒක තමයි ඉතින් අපි මේ ගණන් ගන්න කොහොමද මේක කරන්නේ. මොකද අපිට මේ ඇඳුම් ආයිත්තන් තමයි අද ලංකාවේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන රටා. ඇඳුම් මැෂින්. මොකද මෙච්චර ඇඳුම් ඕන කරලා තියෙන්නේ මේ ඇඳුම් මෝස්තර ඒ තරම් ඉක්මනට වෙනස් වෙනවා. කොච්චර තුච්ඡද කියනවනම් ඇඳුම් මෝස්තර කියන જાතිය මාත හයක්වත් අල්ලන්නේ නැහැ කියලා බටේට දාන්න කිව්වා. ඒක ඉවරනකොට ඊගාව මොකදේ? ඊගේ තමයි ඊගාව මොකදේ? ඉතින් සාද ලෝකේ ලංකාවේ ඉන්න බතර ගානක් එල්ලෝ ඔක්කොම පාවිච්චි වෙන්නේ අද මේ අනුන්ට ඇඳුම්. ඕක එකක්වත් මොන මොහොතේ අවශ්‍යත් නැහැ. අපි වැඩ කරන ඒ ඉන්න කපකාර මහත්තයෙක් කියනවා බොහෝම අහිංසක මිනිසෙක්. ඒ මිනිසා කියනවා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවලු. එක දරුවෙක් නම් කරන්නේ අතර වැඳුම් මාන කරනවා. ඉතින් ඒ මිනිසාගේ දැන් පෙන්ෂන් එකේ ජීවත් වෙන පෙන්ෂන් එක හම් වෙනකොට ඒ ලයිස්ට් එක වෙනත් දෙනවලු මට මෙන්න මේ නම තියෙන අහවල් ඇඳුම ඕනේ. ඉතින් මෙයා කියනවා අම්මා මුත්තා කාලවත් අහපු නැති නන්දු කී. ඒවත් විලි වැහෙන්නේ නැහැ. නමුත් ඒ ඇඳුම ගෙනත් දෙනකොට ඒක ගෙනත් දෙනවා මොකද වෙන විදිහකින් නැත්නම් ගෙදර ඉන්න නැහැනේ. අඬ බොන්න මොකක්වත් නැහැ ඉතින් වර මනසගේ කෙවුරු ගලවනවා ඒක ගෙනත්. ඒ ගෙනත් දෙන්න ගත්ත බලහන් හිතුව මොකද කරන්නේ කියලා පරණෙව්වට පහුවෙන්ද බලන්න මුක්ති වලන් හොදන්ට අත තියන්න ආවේ. ඉතින් මිනිස්සු දෙන බඩපපුව දනවලු. මේ මොනවත්ම වෙලා නැහැ. පරණ ඇඳුමට මොකක්වත් වෙලා නැහැ. ඒක මොස්තරේ මාරුයි. හැබැයි මේ අදගත් එකත් මා 10ක් යනකොට ආයේ බලන් කියන්න ගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ තරමටම තුච්ච වෙච්ච ඇඳුම ප්‍රමාද කියන කීයේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ ලද යම් ශූරකින් සතුටු වෙනවා. අපි ගිහි කාලෙට කියනවා නම් අපිට තියෙන ලද යම් ඇඳුමකින් සතුටු වෙන ගැටයක් තියෙනවා. ඒක තමයි මේ අවසානයේ හම් වෙන අච්චුති රසය කියන ධර්ම සුන්දර නිර්වාණය ලබා ගැනීම සුදුසු වෙන මිනිසයා ඒක හිත හදාගන්නවා. ඒ ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ඒකට මහිෂ්ඨකාරී අපිත්තකාරී වගේ කියන ගුණ කියනවා. ඒ ලුණු වතුර ගොන්නේක් වගේ බොන්න බොන්න පිපාස. දුෂ්ට රෝගියෙක් වගේ කහන්න ගහන්න ඕජාව ගලන. ලද දෙයින් සතු වෙන ගන්න නැත්නම් මේ මනසට කවදාකවත් ඒ ආධ්‍යාත්මයට ගන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. හිතේ විශ්වාසයක්වත් නැහැ. මේ ඇඳුමින්ම සන්තෝෂයක් ඇති මැරෙන්න පිටේ. ඒක ඉතරීතර තීව්‍ර සංකෘතියද වන්නවාදී. මේ තීව්‍රකේ තීව්‍ර කියන වචනේ හිතා ගන්න ඇඳුම කියලා. ඇඳුමකින් සතුට ලබන්න නම් ලදයන් ඇඳුමකින් සතුට ලැබෙන පිළිබඳ ගුණ කතා කරන පිරිසක් අතර ජීවත් වෙනවා. එහෙම නැත්නම් තමන් ගුණ කතා කරන්න පටන් ගන්නවා. ඉතර ඉතර චීවර සංකෘතියට වන්නවාදී නැච්ච චීවර හේතු අනේකනම් අපකේකම් අපතේ. මේ විදිහට විලිවසා ගන්නයි මේ වැද්දා කොලාතු වැන්දා. ඊට පස්සේ අපි මේ විලිවසා ගන්න අනුබක් කරගෙන තියෙනවා. ඒකෙන් සතුට වෙන අතර ඇඳුමින් ලද ඇඳුමින් සතුට වීමේ ಗುಣ කතා කරන අතර නැච චීවර හේතු අනේකනම් අපතේ ලෝකම් ආපදියි. චීවරක් ලබා ගන්නයි කියන අනේ මේ දාන දෙන්න ආපු කෙනෙකුට සාදු සාදු කතා කතා කරන්න යන්නේ. නම් ඉතින් දාන නම් ඉතින් අඩුපාඩුවක් නෑ දාන නම් කියනවා ලැබෙනවා නම් ඒක දෙනවා කියන්නේ මොනවද මොනවද අනේ චීවරක් තමයි අවශ්‍ය කියලා අර මනුස්සයා එන්නේ දාන දෙන්න ආහාර ටිකක් ඉතින් নানা ප්‍රකාර කතා කරලා අර හිමන්තයේ හිත වෙනස් කරලා සිවුරු බඳා ගන්නවා. එන්නසම් නොගැලපෙන සංඝයාට නොගැලපෙන ක්‍රමවලින් සිවුරු උපේ. ඒක නිසා නැච්ච චීවර හොතු අනේෂණ. ඒෂණා කියලා කියන්නේ සොයාය. පරිේෂණා කියලා කියන්නේ නැවත නැවත සොයාය. ඊපස්සේ අනේෂණ කියලා කියන්නේ නොකලමනා ක්‍රමවලට හොයන. ඒක කරන්න බැහැ. මේ කියන ඇඳුම හොඳ නැහැ වෙන ඇඳුමක් ගැනීම සඳහා සාකබතාව ඕනේ. අනේකන අප්‍රතිරූපම් ප්‍රතිරූපයි කියලා කියන්නේ ගැළපෙන අප්‍රතිරූපම් කියලා කියන්නේ නොගැළපෙන ක්‍රම වලින් හිතන්න යනවා. එනිසා නැච්ච චීවර හේතු අනේකන අප්‍රතිරූපම් ආපදේ. අලබ්ධාත චීවරණ පරිපස්ස. මොකද අවශ්‍ය කරන්නා වූ චීවර නොලැබුණයි කියන හිතෙන් දැවෙයි. ලබ්ධාත චීවරං අගතිතෝ අනිච්චිතෝ අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නේ ඊශ්වරමයිනේ පරිදිත්. තමයි යම් ආකාරයකට හිතුව ආකාරයක පැතුව ආකාරයක උරක් ලැබුණා නම් අගතිතෝ මේක මමමයි මං කාටවත් දෙන්නේ නැහැ මේක මම මෙහෙම කියාගෙන ඕනේ කියලා ඒකට දැඩිසේ දැනෙන්න බෑ. අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දසාවි ඊශ්වරණ පන්නේ. ඒක පාවිච්චි කරන්නේ කියලා කියන්නේ මේක මම පාවිච්චි කරන්නේ විවිධ ආකාරයන්. මේක මම පාවිච්චි කරන්නේ සීතු උෂ්ණ වාතය නැති කරන්නේ. මේකම වසහාගන්නේ මැසි මඳුරු වාගේ සත්‍යනති කරගන්නයි කියනවා. මිස අනේ අල්ලපු දෙදරේ කනට එහෙම එකක් නැන්නේ මට විතරයි කියන්නේ මගේ දරුවට විතරයි කියන්නේ කියලා ඒක නිකන් තමන්ගේ යන්න හැරි පාගන්න දෙයක් බවට පත් කරගන්න බැහැ. ඊව. ශූරෙත් එක. ශූරේ වුණා තමන්ට අවශ්‍ය කරන ශූර ලැබුණාට පස්සේ අනිත් සංඥා බව කරලා නැහැ, ඉන් කරලා නැහැ. ඉතින් ඒත් අන්න ශූර ලබන්න හොයන්න අමාරු වෙනවා. මට නම් එහෙම නැහැ. මට මේක හම්බුණා කියලා ඒකේ නැති ප්‍රෝජනය හලකන්නේ නැතුව අනවශ්‍ය දේවල් කතා කරන පටන් අරගත්තොත් මේ සිංහ හේතු කරන විශාල කෙලෙස් ප්‍රමාණයක් උපදිනවා. කෙලෙස් නොයිපද වීම පිණිස සිවුරක් නැතුවත් බැරි නිසා අර විදිහට සිවුරේ ලදයන් සිවුරේ ಗುಣ කතා කරලා ඒ සිවුරු හෙවීම සඳහා අනවශ්‍ය නොගැලපෙන්නා වූ ලාමක ක්‍රම පාවිච්චි නොකර ලැබුණ සිවුරක් වෙනවා නම් ඒක පිළිබඳව ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන අතර ඒක ඒකෙන් අනිත් කෙනෙකුට විදිකිරිල්ලක් අවදාපත් කරන්න. එන්න මේ විදිහට ශූර උපයීම නොලැබුණු හැවෙන්න ඇති කතිය ඔහේ දේවල් කිරීමෙන් තමයි අපි විලිවහ ගන්න ගන්න ශූරේ නැත්නම් ඇඳුමේ කෙනෙකුට කෙලස් උපදින්නේ නැහැ. Taman චිත්ත පීඩාවටපත් වෙන්නේ නැතුව ඒ කොරෝජන මට්ටමේ සූරු මට්ටමින් මේක නතර කරගන්න ඒ බුද්ධලයා දක්ෂ වෙනවා. ඒක රෝහිත මේ කායික බණ ඉදිරිතර ජීවර සම්පූර්ණියාද මේවත් උක්ඛංශේති නෝපරම් වම්බේති රෝහිතත් දක්කෝ අනලසෝ සම්පජානෝ පතිෂ්ඨතෝ අයං උච්චති වික්කවේ වික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ පිට. එවැනි ලැබුණා වූ නැත්නම් එවැනි ආකාරෝ මේ ශීල කායික බණ ජීවර සම්පූර්ණියා මේවත් උක්ඛංශේති කවදාකවත් මට අවශ්‍ය ප්‍රමාණය සීරු තියෙනවා වැඩිපුරක් තියෙනවා කියලා තරම් උසස් කළ කලකන්නේ නැහැ. නෝ පරම් වම් බෙහෙති. අනිත් කෙනාට අවශ්‍ය ප්‍රමාණය ඇඳුමක් නැහැ, අනිත් ඒ වර්ණේ නැහැ, ඒ නිසා ඒත් පැවෙනවා කියලා අනුන් පහත් කළ කලකන්නේ නැහැ. මේ වත්ත්‍යංශයේදී නෝ පරම් වම් බෙහෙති. සෝහි තත්ත දක්ඛෝ. අන්න ඒ විදිහට මේ සිවුරෙන් කෙලස් නෝපදන ආකාරයේ දක්ෂ භාගයක් ඇති කරගන්නවා. අනලසෝ ඒ අවශ්‍ය ක්‍රමයේද නැත්නම් ඔය අපි ගත්තොත් වර්ෂ කාලෙ ජීවර මාසය තුළ සිවුරු සෙවීමේදී සිවුරු නැහිීමේදී කැපීමේදී කඩ කැපීමේදී කඳු සෙවීමේදී ඒක දක්ෂකම කියනවා. සිවුර හදාගන්නේදී දක්ෂකම තියෙනවා. මේක සම්පන්න තේරෙන කර දැනගන්න ඕනේ. ඒක රවචනන්දගේ මේ නාටකන සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. යානි සබ්‍රක්මචාරීනවනේ උච්චානි උච්චාවචානි කිං කරණීයානි මේ ශබ්දපජාරින් වහන්සේලා අතර තියෙන උසස් පහක් හටේක සියලු කර්මාන්තේ දක්වයි. ඒ නිසා ශීරයේ හොඳ දක්ෂකමක් තියෙනවා. මේ වත්ත්‍ක්ඛංශයේදී නෝකරම් වංගේදී හෝයි තත්ත දක්වෝ අනලසෝ අනලස් වෙන්නේ සම්පජාන. මේ ශීර පාවිච්චි කරන හැම වෙලාවෙදීම ඇඟට ශීර ගන්න හැම වෙලාවෙදීම මේකේ ಗುಣ මේක ප්‍රෝජනේ සීපත් මේ සිවුර කිසිසේත්ම ආමර ආසාදී අතාව සම්පූර්ණ කරන්නවත් නෙවෙයි මේක පාවිච්චි කරන්නේ සීත උෂ්ණ වැඩි කරගන්නයි මේක පාවිච්චි කරන්නේ නැති නුදුරවගේ ගෙන් කරා දෙන් වෙන්නයි ලැජ්ජා ස්ථාන වසා ගන්න මිස කවදාකවත් කෙලසු පොදවන්න දෙන්නේ කියලා සම්පදාන ප්‍රතිශතෝ හැම වෙලාවෙම එළඹ සිටි සීයෙන් මේක පාවිච්චි කරනවා එන්න මේ විදිහට සිවුරක් සම්බන්ධව නැත්නම් ජීවිතයෙන් කතා කරන ඇඳුම සම්බන්ධව ඒ පුද්ගලයා පාවිච්චි සමන ඒ පුද්ගලයාට ඇඳුම් මතින් සමන්ව හෝ අනුන්ට කෙලෙස් උපදිනා දැනකට යනවා. අද ඇඳුම් මෝස්තර බාරපත් කරලා තියෙන්නේ ඇඳුමේ කරන්නේන විලි වහන එක නෙවෙයි අනුන්ට විලි ගන්න එක. අනුන්ට විලි ඖෂධය. ඇඳුම හදාගන්නේන ඒ ඒ තමන්ගේ ඒ සංගවාගත යුතු එහෙම නැත්නම් වසංගීති ස්ථාන පිළිබඳව අනුකුප්පන කාලය. ඒක නිසා පත්‍රයක් ගත්තොත් පොතක් ගත්තොත් ඉක්තු ගණ අඳුමෝස්තර ගැන කතා කරලා තියෙනවා මොකද අන්තිමට එහා පැත්තේ තියෙන කාගේ ඉඳලා. ඉතින් මෙහෙම තියෙන කෙනෙක් අපි හිතමු බණක් භාවනාවකට යනවා. එහෙම නැත්නම් එහෙම ඇඳුමක් කුච්චි ඇඳුමක් සහිත කෙනෙක් මිනිස්සු ඉන්න තැනකට යනවා. මේ වගේ සීනාසනයකට එනවා. එන්නත් තැනක තියෙන සිද්ධ වෙන්නේ අර සැඟවී ගත්ත කෙලෙස් ඇවිෂෙනවා. ඉතින් එහෙම කෙලෙස් අවිස්සන එකයි කෙලෙස් සංසිද්ධමයි කියන එකයි අතර විශාල පරාසය දැනගත්තට පස්සේ අපිට සිද්ධ වෙනවා ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන එක කමතහන ගන්න පැත්තට කරලා භාවනා කරන අතරම අපේ ශීල නැත්නම් අපේ අඳුර සම්බන්ධව යම් ප්‍රමාණයකට නැදහත් කරන්න දෙන්නේ. අන්නේ නැදහත් කරන්නට එන්නේ නැතුව මේ ශීලයේ ඉතිසාර ආරක්ෂාවක් ඇති වෙයි කියලා හිතනවා. ඒ වගේම සමාධියේ කුපිත ගතියක් නැතුව විතර සමාධියේ තියෙනවා අමාරු. ඒ ප්‍රඥාවේදී ඒ කාමාදී ඉඳුරන්ට යට වුණාට පස්සේ හිත හරීම ලාමකයි පතේ ප්‍රඥාවක් පාල වෙන්නේ. ඒක නිසා මේ ඇඳුම සම්බන්ධව නැත්නම් ජීවරය සම්බන්ධව මේ දක්ෂතා ටික ගාකල් පුරුදු කරන්න ඕනේ අපිට තමන්ට හෝ අනුන්ට කෙලෙස් මොකද නාට ආදක් කරන්නේ. ඉතින් ඒකෙදි මේ විපස්සනා පැත්තට මේකේ තියෙන ගැම්ම මොකද්ද නැම මොකද්ද තමන් ඒ විදිහට ඇඳුමින් අනුන්ට කෙලෙස් මොහොතනාට යම් දක්ෂතාවයක් ඇති කරගත්තට අනිත් කෙනෙක් ගාව වෙන දක්ෂතාවයක් නැතුව ඒකේන කාමයේ දනවන විදිහට නැත්නම් ඉදි කරන විදිහට ඇඳුම් ඇඳට ඒකේන පහත් කළ සලකන්න එපා කියලා බණක් හිතේ කියනවා. ඒක තමයි අමාරුම කොටස. අපිට පුළුවන් අපි දිලිපිය ගැන විදිහට ඇඳුමක් කරන පැත්තකටලා ඉන්නේ. නමුත් තව කෙනෙක් දිලිපිය අවශ්‍ය ඇඳුමක් දැක්කට පස්සේ අපිට ඒක පිළි ඒක හදන්න යනවා. ඒක වෙනස් කරන්න හදනවා නම් අපේ ආයතනයක් මොකක්ද ඇවිස්සලා කරන්නේ. ඒක තමයි ආර්ය ගුණය. තමන් මේ පැත්තටපත් වෙන්නේ අර්ථඥා රත්ඥාවන් සංඥා පෝරණවා කියන විදිහට බොහෝ කාලයක් උදාහරණ උත්තරන් මහර්ෂිලා විසින් සාධ්‍යය සම්මත ලද මේ සාම ඇඳුම අපි තෝරගන්න. ඒ තෝරගත්ත දෙයට ගොඩාක් කාණිසන්තුයි. ආර්ථික කාණිසන්තු තියෙන, දේශපාලන කාණිසන්තු තියෙන, සමාජික තියෙන. නමුත් අපිට කවදාකවත් දකින්න හම්බෙන්නේ අපි වගේ තෝරාගත්ත පිළිසක්. අනිත් පිළිස ඉන්නෙම අර කාමකෝප කුප්පන ඇඳුම් ඇඳගෙන. අන්න ඒක දැක්කට පස්සේ ඒ විෂයේ කුප්පන වීමයි කියන එක බරපතල කුප්පන. ඒක නිසා මේව අත්ත්ුක්කං ශේතිනෝ පරමංගේ. මම මේ පිළිසිත සාහන්නෙ මතන්නවා කියලා මම මේ සදාචාරයි මම ආගමනුකූලයි ධර්මානුකූලයි කියලා තමයි වස්සවහා ගන්නෙත් නැහැ. තමන්ගේම දූදරුව නැත්නම් අල්ලපු දෙතර ඉන්නේ කන ආමකෝක ඇවිස්සෙන විදිහට ඇඳුම් ඇඳයි කියලා ඒක පහත් කරන්නේ නැහැ. මේ සූත්‍රේ මම දකින වටිනාම කොටස ඒක තමයි. සෝයි தත්ත දක්වන සුසංත ජාන පදිස්සෝ. මම මේ කාරණාවේ මේ කාරණේ දක්ෂ වෙනවයි කියලා කියන්නේ තමන් හරියට විනිවහගෙන ඇඳුම් අර ගන්නවා වෙනවා කියන එක විතරක් නෙවෙයි. කවදාකවත් අපි හිතන්න නරකයි. අපි මේ ප්‍රතිපදාවට ඇස්සට අපි මේ ජීවිත පින්දපාත දේහාකන වශයෙන් නැත්නම් මේ සෑම දිනෙම ඉන්දියෙන් ඇඳුම් බලපු දෙහි පිළිකර පිළිමේ සාම්භාවයකටපත් වුණාට ලක්ෂණ වචනයක් නැති දෙයක් කරන්න ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන දැනගත්තට කවදාකවත් නරකයි අපි අසල්වැසියෝ අපේ කිස්සුවන්ගේ අපි කරවපු ගමන්ම මේක අග්කරයි පත්තඤ්ඤයි වංසඤ්ඤයි කියලා සියලු දෙනාම මේ වැඩ කරයි කියලා හිතන්න එපා. නොකරන එක නම් මට 100 200ක් කියනවා. මේ ලෝකයා තාම අක්ක කර්මය දා කර්මඵලය අඳුරන්නේ නැහැ. කර්ම සහ කර්මඵලය පිළිගන්නලා ඇත්තේ නැහැ. මම මේ විවර සමාවෙන්න ඕනේ. ඒක බෞද්ධ රාජ්‍යයක් ගැන කතා කරනවා. සංකර පිස්සුවක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ සම්‍යක් දෘෂ්ටි ඉස්ලාම පටන් ගන්න තැන තමයි සම්ම සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ධර්මයේ සහ කර්මවලය ආදායයි. ඒක බරපතල වෙනසක් තියෙනවා. මොකද හේතුව ලෝකේ තියෙන ආගම් වලින් Hindu ආගමයි බුද්ධ ආගමයි විතරයි ධර්මයේ සහ කර්මවලය ආදායයි. අනිත් සියලුම ආගම් සම්පූර්ණ එක ප්‍රතික්ෂේප කරනවා. මේ ශරීර සහ කර්මතලයේ අදහන ආගම් දෙක පිළිගන්න පොදුම දෙයක් තියෙනවා. මොකද ලෝකේ කවදාකවත් කර්ම සහ කර්මතලයේ ඇදෙහිම බහුතරය වෙන්නේ නැහැ වෙන්නේ නැහැ වෙන්නේ නැහැම. අනිදාම සුන්දර. සම මුළු රටේම ඔක්කොම කර්ම සහ කර්මතලයේ අදහයි කියන එක මේ ලෝකෙ දෙන්න බෑ. ඔක්කොම බෞද්ධ වෙයි කියලා හිතන්න බෑ. නිසා හැමදාම මතක තියාගන්න අපි මේ කතා කරන්නේ ගැඹුරක් විපස්සනා වෙන්න පුළුවන්, සමත වෙන්න පුළුවන්, සීල වෙන්න පුළුවන්. නමුත් ඒකට බලපාන්නා වූ මේ කම්මසකතා ඥාන සම්මාදිච්ඡේ කියන හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල එනවා, නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල එනවා කියන කර්මිකා කර්මඵලයේ ඇදහිම කවදාකවත් අපි ඔළුවෙන් හිතගෙන නැතුවා. බහුතරේ වෙන්නේ නැහැ. හැබැයි ඒකේ ඒ ඒ සුදුතරේට සන්තෝෂ වෙනවා. ඒ මොකද මේ කර්මේශා කර්මපදයේ අදහන ගැතිය අබුද්ධෝත්පාද කාලේකවත් ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ. මම මේක කියන්නේ මොකටද? මේ නිසා අපි යම් දවසක සංසාරේ මේ කරපු මෝඩකම් අකතිරුකම් දැනගෙන මේ ඇඳුමින් අනුන්ට කෙලස් නොපදිනාට යනපත් වුණාට අවකාපත් හිතන්න එපා. අනික ඔක්කොම අපි මේ කරපු වැඩේ හරිනම් ඇයි අනිත් හොඳ ලුණු ඉස්සරමියට මොළ නැත්තේ? ඇයි අපි අනුගමනය කරන්න බැරි කියලා හිතනවනම් ඒක නෙවෙයි මේ ආර්යවංශ සූත්‍රයෙන් ගන්න. හරිවත් සූත්‍රයේ කියනවා ඔබට දැනගත්ත ගමන් ඔබට ශක්ති ප්‍රමාණය උඹේකට බැහැගනින් ඒක අනුගමනය කරපන් ප්‍රයෝජන කලකලා වැඩ කරපන් සාම්භයන් ඒකේ හේරම කියනවා කවදාකවත් ඒකෙන් තම උසස් කළ සලකන්නත් එපා අනුපාත කළ සලකන්නත් එපා මේකනේ දක්ෂ භාවය කියලා කියන්නේ ලක්ෂණට ඇඳුම් කපන එක නෙවෙයි දක්ෂකම එහෙම නැත්නම් මේ හැට විදිහට ඇඳුම් අඳින අය නැති කරන්න මේ සදාචාර නීති කියන එකත් නෙවෙයි දක්ෂකම අපි තේරුම් අරගන්න මේක අපි තේරුම් අරගත්තේ මොන තරම් මහන්සි වෙලාද මොන තරම් කාලයක් මේක දැකලාද මොන තරම් සත්‍යය අසුර කරලාද මොන තරම් ගැඹුරු බණක් අහලාද අපි සාමාන්‍ය ජීවිතේ සතුටු වෙන්න අපිට පුළුවන් වේද මේක ඔක්කොටම කියලා දෙන්න ආසාවක් ඒක නිකන් හරියට මේ ලේන මොහොතේ හිඳින්න හදනවා වගේ වලිගේ නිසා එවැනි කොන්තරත් බාර ගන්න යන්න එපා යෝගාවචරය ඒවා කියලා දැනගන්න ඕනේ. අපි සාම උනාට පාර්ථ දැක්කට පස්සේ මේ නීතිවලින් කියලා වරින් වර කොළඹ යනකොට මම ඉතින් ඔය මොකල යුතු වැඩක් වෙන්නේ නැති ඔය ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න. පෙන්වන්නෙම කාන්නේ. ඒකෙන් ලක්ෂණව කාන්තාව කියලා භාගයක් අරලා පෙන්වන එක ටික හිතාගන්න. එන්නකන් දවසින් දවස දවසින් දවස එහෙම අටවන ලද දැන්නේ තුරු වැඩි වෙනවා. කොළඹට ගියාට පස්සේ ගන්නම දෙයක්. ඉතින් ඒක දැක්කට පස්සේ අපි ඒ මිනිසුන්ට නඩු දාන්නයි ඒවා සදාචාර කරන. ඒක කරගත්තාමයි සදාචාර කටයුතුම කියන්නේ. මේ යෝගාවචර දැනගන්න මේ කෝලිපත්ත දක්කෝ අනුලකෝ සම්පජානෝ පරිශ්සතෝ. අනේ මං අද මේ සාමන දෝල හැරෙලා මොන තරම් සතුටින් ජීවත් වෙනවා. අනේ මේ අතන මේක දන්නේ නැතිකම නිසා ඕ එන්නත් මේ වෙළඳ ව්‍යාපාරවලට අහු වෙලා නියෝග කරනවා. ඒ දිගියකෝ ඉඳගත්තා. ඒකට කර්මානුභෝගයක හිතරි මට මගේ ඒක කියාපාන්න ඕනේ නැහැ කියලා මේ මතින් කෙලෙස් නොගදන ආකාරය. ඇඳුම මතින් කෙලෙස් නොගදන ආකාරය. නැත්නම් තමයි මේ ඇති කරගත්ත ಗುಣ විශේෂය මතින්. ආදවකට ඇඟීමක් වෙන විදිහට කටයුතු කරන්න නම් ආර්යවංශ රූප දේශනාව අහලා තියෙනවා. නිසා අපි සිංහල බෞද්ධයා උතුම්ම විදිහට ගල් කරලා තියෙනවා මේ ආර්යවංශ රූපක මේක. මුළුවන් යක්ක උසස් කාලයට ජීවත් වුණාට අර මේ ඡාන්ව ජීවත් වෙන මාස කවදාකවත් උසස් වෙන කෙනාට ඊර්ෂ්‍යා වෛර කරන්න යන්නේ නැහැ. Tamanta තරම් අප පහසු ගන්න නැති බාලයා දැකලා මහා කාලකන්‍ය මේ මේ පෞකාරයන්ගේ පාස්කල හරන්නේ නැහැ. ඒ නිසා අපේ සමාජ පාරාචිලා මට්ටම් කොච්චර වෙනස් වුණත් භාවනාවට බාධා ගන්නවා. කෙලෙස් තියෙන්නේ නැහැ. Taman tamanගේ ශක්ති ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්ද මේ ආර්ය වංශය දරගන්න. ඒ ආර්ය වංශය තමයි මේ හතරකට කඩලා උගන්වන්නේ චීවර මහාර්ය වංශය. ඒකට කියන්නේ ඉතරි ඉතර චීවර මහාර්ය වංශය. ලද යම් සිවුරකින් සතුටු. කියන ගැටෙන් කියනවනම් ලද යම් ඇඳුමකින් සතුටු. ඉතින් ඒක උස්සක් නඳුමක් වෙන්න පුළුවන්, නදහත් නඳුමක් වෙන්න පුළුවන්, පහත් නඳුමක් වෙන්න පුළුවන්. කොයි දේ හෝ ලද දෙයින් සතුටු වෙන ගැටේ කියනවනම් සතුටුම මේ වෙනකොටත් බුදු වෙලා වාගේ මේ වෙනකොටත් නිවන් දැක්කා වගේ සතුටක් තියෙනවා. මේකට කික්කුවෙන් යන කතාවක් තියෙනවා. ඒක රජ කෙනෙකුට ඇති වුණාලු විශේෂයක් වුණා. මොන්නම තායිකව දැනගන්නවා. ඊට රාජිතේ වෛද්‍යවරු ගෙනාවලු හැම පැත්තෙම ගෙනාවලු සන්තෝෂ කරන්න බැරිලු පස්සේ යුක්ත කඩ ගන්න පිටතකින් ආපු කෙනෙක් වගේ ඇවිල්ලා අපි රාජිතේ හොඳට පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බැලුවට පස්සේ කොහොමද මේ රාජිතුරන් කවදාකවත් ඇති නොවන විදිය අත්‍යවශ්‍යතාවය කියන දෙලේ හැදිලා තියෙනවා. රාජ්‍ය හැමදාම වෙනස් කරන්න ලොක් කරන්න යුද්ධ. අන්තප්‍රේත දක්ෂින දක්ෂින කාන්තාව ගැනලා ගාල් කරලා. කෑම කන්න ගියාම සිත් දෙකක් කෑමක් නැති. මොකද කියලා හැම දෙයක්ම ආදායම් බර විදිහට එකතු කරනවා. ඔච්චර කෙරුවක්වත් ඉවරයක් නැහැ මේ ඇවිල්ලා තියෙන ලෙඩේ අතිශයතාවය. මොනකට වැඩි කැමැති ආසාව ඉවරයක් නැහැ. ඒ නිසා මේ මනස කිව්වලු මේකට වෙදකමක් කියනවා ඒක මේ ආශ්‍රම ක්‍රමය මේ ලෝකේ මේ මේ රටේ ඉන්නේ තාමත්ම සතුටින් ජීවත් වෙන මනුස්සයගේ ෂෙයාර් කරේ දෙනවා අන්දවුවට පස්සේ රජුරණ පරිදි. ඉතින් රජුරෝ මේක ලේසි වැඩක් කියලා අන්තපුරේ ඔක්කොටම අනබැලලාවලු. මේ අන්තපුරේ කියන්නේ බොහොම සල්ලි භාගයේ කියන සිටුවරුන් ඉන්නේ අන්තපුරේ කවුරුන් සතුටින් ඉන්නවද එකක්වත් නැහැ. මුළු අන්තපුරේ පුරාම හත් දවසක් අනබෙර ගැවවලු හැම එකාම ඉන්නේ පවුලේ ප්‍රශ්න. මොකක් හරි ගෙදර ප්‍රශ්න නගරවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ තියෙන හිස් කොම්බයක්. මහා සම්නික්කර බොරුවක් ගැන. අනතර ගහන්න හත් දවසක් ගහන්න කාට හරි පුළුවන් කවුරු රත් වෙන්නේ කියලා එකක්වත් නැහැ. ලැජ්ජයි උන්ට උන් ලැජ්ජයි මොකද ඉන්න හරියක් ඉන්නේ මිනිකා මූණිකාවට වහගෙන ගියා. නැති රජුතෝ දැනගෙන ඉන්න පිට බහිනගරේ අනබෙරලා. ඒකේ ඉන්නේ ටීකාවට පොසත් මිනිස්සු ටික පිටක් කරා. ඊට ගමට පිටක් කරා. නියම් ගමට පිටක් කරා. අන්තිමට දැන් බෙර ගහගෙන ගහන රට කොන්නේ යනකොට ඈත ගන්ධනවක මිනිස්සේ සංගායේ ගොල්තන්කවත් ඉවර කරලා නඟුල හොදාගෙන කරේ ධාන අපව වෙනකොට දරකාරයක් යනවා. මොකද බොලෝ කියන්නේ ඒවයි කවුරු අසව් අසව්. අපේ රජුරණ භයානක රෝගයක් ඇතිලා තියෙනවා. ලෝකේ කවුරු හරි හතරෙන් ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවනම් නම් මේ මිනිස්යාගෙන් මේක කණිප කරන්න පුළුවන්. කවුද මේ අනබරේ ධර්මත කරන තරම් දක්ෂයෙක් ඉන්නේ මේ සතුටෙන් ජීවත් වෙන. ඕනෙකට කියපම මම සතුටෙන් ඉන්නේ කියලා කියලා දෙන්න. අනබරකාරයෙක් වොත් දැන් අනබරේ නැතර කරුවොත් උඹ මේ රජුරවන්ට මේ ඔප්පු කරලා දෙන්නේ නැත්නම් උඹට මරණ දඬුවම තියෙනවා. නෑ මම සතුටින් ඉන්න බවට මම දන්නවා. ඒ නිසා මම අඬ ගන්න ගියාලු. රාජසභාවට ගියාට පස්සේ රජුගේ සතුටු වුණාලු ලං මේ මුළු රටේම අඩුවන්නේ එක එකක් සතුටින් ඉන්නවා. ඊට පස්සේ ගෝලු මේ මට දෙදකම වෙලා තින්නේ මේකයි. මේ සතුටින් ඉන්න මිනිස්යාගේ ෂර්ට් එක ඉල්ලලා අඳින්නේ. ඒ නිසා කිව්වම මම ජීවිතේට ෂර්ට් එකක් අඳනවා. ඒක තමයි සතුට. ඒ නිසා හැමදාම උඩ උඩුකය හෙළුවෙන් ඉඳලා තියෙනවා. නිසා සතුට තියෙන ෂර්ට් වලවත් සතුට තියෙන අපි හිතන සැපේදී. මේ සියල්ල අතහැලා සාමාන්‍යයෙන් වතුර එකක් දීලා ගහකට වාඩි වෙලා ඉන්නකොට ගමන් කලාගෙන ඉතිම කටුරා. ඉතින් ඒ සතුට තියෙන්නේ ලදදී සතුට වෙන රජ කෙනෙකුට කවදාකවත් නැහැ. ඇත්තටම රජ කෙනෙකුට ඔයිට වෙඩි ගෙවන්න වගේ. මොකද මේ විදිහට වදේ ඇති. ඒ විදිහට පස්සේ ඊට අනුව දැන් මේ වගේ තැනකට ඇවිල්ලා දෙන බතක් කාලා. හම් වේච්ච කුටියකට වෙලා ඉඳලා අරකට ගිහිල්ලා මතුරු මේ දාඩිය හරි ගමන ඉඳගෙන ඉන්නකොට මොන තරම් සැපද තියෙන්නේ ඒක දන්නේ නැත්තම් ඒක එහා මොනවාරි හිතනවා නම් ඒකෙත් හත තීරුකමක් වෙනවා කියලා මෙච්චර බුදුහාම වාරිවංශ දේශනා කළා කිව්වේ මෙච්චර බුදුහාමුදුරෝනේ භාවනා කරන දේශනා කළා කිව්වේ මෙච්චර බුදුහාමුදුරෝනේ සරල ජීවිතේ පූජා දේශනා කළා කිව්වේ සිංහල අපිට මොකද වෙලා තියෙන්නේ ඒ පාගගෙන ඉන්නේ මේ ලස්සන මේ සුන්දරකම ඒක යහයට පාගගෙන අර කොහෙදෝ බටේක කාලෙන්න සිදෙන ලණුවක් කාලේ. මේ දිනවතර බොන්න වගේ දිගින් දිගට යනකොට මේ ආර්යයන් සූත්‍රය දෙනවා බහු කරන්න වටන සූත්‍රයක් නෙවෙයි. නිතර නිතර දේශනා කළ යුතු සූත්‍රයක්. නමුත් ඒකෙදී කවදාකවත් නරකයි. අපි දැන් නැවතත් ගේන්න හදන එකම කාරණාවට අපි මේ සුදු පිටක් අපි මේ ලද දේන් අපි වෙන පුරුදු වුණාට අපි ඒක පවත්වා ගැනීම සඳහා ශීලයක් අත්‍යවශ්‍යයි කියලා අපි ජීවිත ගත්තා. අපිට යම් වෙලාවකට ශීලයේ ඉඳගෙන භාවනා කරන යම් යම් සමාධියක් ඇති වුණාට මේ කාරණාවේ අගේ තේරෙන ප්‍රඥාවක් පහළ වුණාට ඒක කවදාකවත් අපි නම්බුවට ගන්න නරකයි. එහෙම නැති අනගාතේ ජීවත් වෙන මේ මකරය වගේ ඉන්දෝරක් නැති ආහාරයෙන් ජීවත් වෙන මිනිස්සු හත් කළා හිතන්න එපා. ඒ මොකද අපි මුතුආකාර සංසාරේ ජීවිතනවා. දැන් තමයි මේ මොකද්ද ක්‍රමයකට අපිට මේ ලද දෙයින් සතු වෙන ගැටියක් ඇවිල්ලා දාන ආදී කටයුතු කරලා සීල සමාධි ප්‍රඥා පුරවා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ මුළු බුද්ධ ශාසනයම ඇත්තටම කියන්නේ එතනින් එහා ලබන මේ රූප ධාන අරූප ධානවා. මේ ගැඹුරු විපස්සනා ඥානවත් නේ. ඒවා අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ අපි අද ඉන්න තැන පිළිබඳ සතුට නැත්නම් කවදාකවත් උවට යන්නේ ඒ නිසා අපි දැනටමත් බුදු වුණා වගේ දැනටත් රහත් වුණා වගේ දැනටත් සම්ප සම්පූර්ණ යෝගාවචරය කියලා. පුළුවන් ප්‍රමාණයෙන් අපි සිල් ලක්ිනවා කියලා. ශක්ති ප්‍රමාණයෙන් සමත භාවනා කරනවා කියලා. ශක්ති ප්‍රමාණයෙන් විපස්සනා කරනවා කියලා කටුකෙන්න බැරි නම් එන්දට කවදාකවත් නිවන් දකින්න හම්බුනේ. ඒ නිසා සන්තුෂ්ටෝ හෝති ඉතරි ඉතර ජීවන ලද යම් සූරකින් සතුටින් ගතිය කියන එක බුදු දෘෂ්ටියක්. ඒක දැනට ඒක ලබන්න පුළුවන් උත්තරීම හේතු කියන. ඇයි මම එහෙම කියන්නේ? බුදුදානන් වහන්සේ හැමදාම විසු සංඥා පරිභෝජනය කරලා ශාසනයක් ඇති කරලා ගන්ධ සිවියට වඩින්නේ. අවශ්‍ය වැඩ ඉවර කරලා ගන්ධ සිවියට වැඩිනකොට සංඥා කියලා පිටපත් යනවා. එලිපත් ඉඳලා අනිත් පැත්තට හැරිලා උන්වහන්සේ හැමදාම දුර්ලභ වස්තු අතක් උන්වහන්සේට මතක් කරලා දුර්ලභෝ බුද්ධිපාදෝ ලෝකස්. මේ ලෝකේ ඉතාමත්ම දුර්ලභ දේ තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. දැන් උඹලට බුදු කෙනෙක් පහළ වෙලා කියන එක නොකිය. උන්වහන්සේ මතක් කරන සංඝයාට මහණෙනි මේ ලෝකේ දුර්ලභම දේ තමයි බුදු කෙනෙක් ආවේ. දුර්ලභෝ මනුෂ්‍යත්ව පරිලාභය. මේ බුදු කෙනෙක් පහළ වෙන කාලේ මනුෂ්‍යකම හම් වෙනවා කියලා කියන්නේ තමන් බුදු වුණා වගේ වැඩක් කරනවා. ඒ මොකද මේ මිත්‍යා දෘෂ්ටිකව නැත්නම් තිරසං ආත්මගතව යක්ෂ ප්‍රේතව කොච්චර ඉපදුනත් බුදු කෙනෙකුගේ සූර්යාලෝකයක් දක්න අවදී. මිනිස්සුෙකුට විතරයි හම් වෙන්නේ සම්යද්දක නවතරේ. දුර්ලභෝ දුර්ලභා ඝන සම්පත්. ඒ විදිහට ලැබුණු අනුශාසන වාරයේ අපිට ඇහැ කන නැතුව වෙන ලෙඩක් හැදිලා මන්ද බුද්ධිකව හීනමානව ඉපදුනා නම් අපිට මේ වගේ හම් වෙලා ඉදිරියට කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොන තරම් මානසික තත්ත්වයකට අපිපත් වෙන්නේ නිසා මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ අපිට මේ දැනට හම් වෙලා තියෙන ඇහැ කන ජීවනාශය කය මේක අංග පුලාවක් ඇතුළේ සෙනගකට යන්න පුළුවන් තරමට හම්බුනායි කියලා කියන පුංචි සපක් අර රබින්ද්‍රනාත් tagore තමයි සඳහන් කළ තියෙන කවියක මම මේ මගේ ඇහි ගහන්න කුංකුමංජන නෑ කියලා අම්ල තාත්තට ගොඩාක් රණ්ඩු කරාලු දීජේ බහලා යන හිඟන්නේ පොට්ටේ දහේ තාත්තා එන්නතර කුංකුමංජන කියා ඇස් දෙකවත් නැහැ ඒ ලෝකේ මම ඇද්දක හංගලයක ඔපකම් ඔපකත්තා කරගන්න දෙයක් නැහැ කියලා අහනවා. ඒ වගේම කයට නිවැරදි හංගලක් හොඳ එකක් නැහැ කියලා මම ඇඬුවා. කකුල් දෙක නැතුව පස්ස පැත්තේ යන මිනිහ දකින්න දවසේ. අන්න එදාට තමයි අපිට තේරෙන්නේ අඩු ගන්න කපස්තු ගන්න කපස්තු නැතුව කකුල් දෙකක් අපිට තියෙනවා. ඔච්චර සතුට වෙන්නද? ඒ වගේම දැනට හම්බෙලා තියෙන මේ අංග පුලාවක් හරිද මනුෂ්‍ය ජීවිතේට සතුට වෙන්න බැරි නම් ඒකේ තරක නැහැ මේක නැහැ කියලා කල්පිත ගන්නවනේ ඉතින් එහෙමද මොන සීලයක්ද මොන සමාධියක්ද මොන ප්‍රඥාවක්ද ඒක මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ඒකට දුර්ලභා දුර්ලභෝ සද්ධම්ම ශ්‍රවණ මේ ශීර්ම සම්බෙලා තියෙද්දි දහංසද රජතුමා යකායි කටට පැනනලු එක ගාතපදයක් ඒ තරමටම ලෝකේ ධර්මය නැතිලාවක් නමුත් අද අපි වෙනකට වැඩි වාසනාවන්තයි විශේෂයෙන්ම අද ඉන්න විහිදියා බලනකොට මුදු ඇත්තටම කියනවනම් සංඝයාට වැඩිය බලනවා. විවාහයේ දාකමේ ළමාරයන් පඬිතුමෝගේ මේ කියාපාන සමහරව දන්නේ නැහැ. ඇත්තටම අද ඉන්න සංඝයාට වැඩිය හොඳට ධර්ම තරකානුකූලව හොයලා බලලා ලේසියෙන් අවට්ටන්න බැරි මට්ටමක ධර්ම ධර්මයක් අද ලෝකයේ තියෙනවා. ඒකත් මේ පසුගිය අවුරුදු 20 වැඩි වෙලා තියෙන නිසා අපිට ඒ වැඩි හොඳට හසුතු වෙනවා. ධර්මයේ පිළිබඳව අපිට සත්‍ය ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා. ඒ වගේම පැවිද්ද ලෝකේ තියෙනවා. ඒ වගේම හත්තර ශාස්ත්‍රය කියන්නේ බුදුහාමුදුරු කියන්නේ ඔන්න ඒ ටික තමයි දුර්ලභම මෙතන ඉන්න එක්කෙනෙකුට අත උස්සන්න පුළුවන් මේ වඩුක ඔය කොයි චිත්තක්ෂණයද අපි මේකේ සතුටු වෙන්නේ කියලා හිතන්නේ අනේ අපි මේ ඉන්නේ වටිනා බුද්ධ ශාසනයක් තියෙන කාලේ නේ අනේ අපිට හම්බෙලා තියෙන වටිනා මනුෂ්‍යකමක් නේ අනේ අපිට මේ යමක් කිව්වම තේරෙන්න ඇහකන දිවනාසේ කයමන කියනව නේද අනේ අපිට ඒ තියෙද්දි සතුටුකෝ බණ කියනව නේද දැවිද්දක් ඕනනම් කරගන්න පුළුවන්කම නැත්නම් පරිවිද හිර ගන්න ඇත්තේ ඉන්නවා නේද? සත්‍ය සාහිත්‍යය තියෙනවා නේද කියලා බැලුවොත් අපිට නිකටල්ලි කියන්නේ අද්දුරු ගන්න වෙලාවක් තියෙනවා. ඉතින් ඒ ටික දන්නේ නැතුව නැත්නම් මෙච්චර තියෙන දුර්ලභවත් විභාග විකරණය කළා සාදු කළ පිළිගන්න දුර්ලභවත් දන්නේ නැතුව අපි මේ නොලැබිච්ච මොකක් හරි දෙයකට මේ අරගල කරනවා. අයිතිවාසිකම් සඳහා පෙරපාලියනවා. සැකතිරුකම කියන්නට වෙන මොනවද කියන්නද? ඒ කෙනාට විතරයි මේ ආර්ය වංශයේ බුදුහාමුදුරුවෝ කියන්නේ ලදයන් දෙකකින් සතුට වෙනවා කියන ගුණය පිළිගන්න. ඒකත් පොඩි දෙයක් නෙවෙයි බුද්ධාගමේ උපලංඝාන්තලයක ප්‍රයෝජන අරගෙන ආදර්ශ පිළිතවල අනුන්ට මේ පදාතකින් වර්ණනා කරලා ඒ මතින් නිවන් දැකලා. නිසා අපිට මේ ලද දේ සතුට වෙන්න බැරි නම් ආවොම කරදාකට ආය සතුට වෙන්න. මේකට කල්පනා කරනකොට ඇඟ පිළිකොල. බුදු කෙනෙක් විතරයි දන්නේ අපිට සත්‍යයක් කියලා දෙන්නේ. මේ මොනම සාස්ත්‍රයක් මොනම ශිල්පකින්වත් මොනම දෙකින්වත් කරන්නේ මොකද්ද? ආශාව වැඩි කරන එක. බුදුහාමුදුරුවෝ විතරයි මේ ටිකවත් ලැබුණේ අපි කොච්චර පෙරාත්මවල තියෙනවා. කොච්චර අපි අමතකවල තියෙන්නේ. කොච්චරක් මේ දුකදේශයක අපි ඉපදිලා නැත්නම් පතු උපදේශයකට පත් වෙලා කියන එක සිහිපත් කරනකොට හරි දුකක් හම්බක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම මේ අපි පටන් අරගත්ත මේ කතාව චීවරයේ ඊළඟට ආහාරය ගැන කල්පනා කරලා බලනකොට නිකමට හිතන්න මේ අපි හිතගෙන ඉන්න පොළොවේ එක ධනාගලක් වමනෝ කෂ්ටිකක් අරගෙන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් ඒකේ ඉන්න කුංචි කණුව ප්‍රමාණය මුළු ලෝකෙම ඉන්න මිනිස් ජන ගහන්න බැහැ. ඒක නිසා මහා පොළොවේ ඉන්නේ මේ කණු කැදල්ල. ඒ නිසා සාමාන්‍යයෙන් පෙට්‍රල් ලාම්පක මෙන්ටල් එකක් වගේ මේ ලෝකේ මතුපිට තියෙන ජීවය සත්තු ප්‍රාණීන් ගත්තාම හෙල්ලෝර කරන්නේ ඒක විකාමත්ම සුළු කොටසක් තමයි මිනිස්සු ජීවත් මේ සත්තු ගැන කල්පනා කරුවොත් මේ සත්තු මේ 99ක් වැඩිය රැඳ නිඳන්නේ බඩ කිසි කියලා කියනවා. එහෙම කලාතුරකින් තමයි මේ 100 ප්‍රතිශතයක් වූ හරිස් තමන්ගේ පැලකට රින්ගනකොට ඇති වෙන්න බඩ කිල්ලක්. හැමදාම බඩ ගින්නේ පීක පිටාත ලෝකෙ ගැන කතා කරන්නම දෙයක්. අනිත් හැම සතෙක්ම කඩේ. ඒක කොච්චර උත්සාහ කරත් ඒක සම්පූර්ණ කරන්න බැහැ. ඒකෙදි දෙවිලක් කාලා රැයට යනකොටත් මේ මොහරි හතේ මේ සප්පායන් වෙලා අඩවිල් ගත්තම නැතිවෙන්න පුළුවන්. ඒකේ ලුණු මදි කියලා. ඒක මේ පෝෂ්‍ය පදාර්ථ අඩුයි කියලා. රසක පහ මිහිර නෑයි කියලා ඒක පිළිබඳව කරන චර්චිත දිහා බලනකොට මේ ලෝකේ සත්‍යය දෙන බඩගිනි දුකේ පිළිබඳ අරිඹුවක දැනුමක්වත් නැති නිසා අපි මේ ලද දේ පිළිබඳව මේ කල්පනා කරනවා. සර්වචනාසි ඉස්ලාමයේ දීගය කැලලා ගිහිල්ලා ඉස්ලාම පිටපාද පාත්‍රය අරගෙන වල බලනකොට මම ඒක කිව්වා වගේ. බඩවල් දඟලේ කටගෙන කටට ගියාලු මේ රාජභෝජන රජු රාජාංගනාවන්ගේ ප්‍රශ්නයි හිතේ රාජකුමාරයෝ මේ බස් එක දැකලා පස්සේ ඊට පස්සේ කල්පනා කරලා මේක තමයි ඉස්සරහට කරන්න තියෙන වැඩේ කියලා ඒ ත්‍ක්ත බුද්ධ භෝග බුද්ධ භෝගය තමයි උන්වහන්සේ අවුරුදු 45 කාලේ ඉන්නේ. බුදුරජාණන්සේ මේ නරකෙක රොටි කැල්ලක් පාත්‍රයට ලැබුණා. ඒක දිවාග තියෙනකොට 90ක් පමණ වේ. රසනහර සියල්ලම පිනවලා ගිහිල්ලා අවශ්‍ය ඕජා ශක්තිය සියල්ලම ලැබුණා. ඒ වගේම තමයි රාජභෝජනය දුන්නත් මොනවාද ප්‍රමාණය දැනගෙන බලතර ඉස්සරහට. ඒ වගේ අපි මේ ලදදී ලැබෙන ආහාරය මේක බුදුන් අපිට දීපු දෙයක්. බුද්ධ භෝගයක් කියලා වළඳන්න පටන් අරගත්තොත් කවදාකවත් අපත්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය පෝෂක පදාර්ථ ලැබෙන. ඒ නිසා මේ ආහාර පිළිබඳව භෝජන සංග්‍රහ මේ කරන විකාර දිහා බලනකොට රබින්දනාථ ආගෝතුමා කියේ භෝජන සංග්‍රහයේ තියෙන මල් කලබක් කනගාට වෙනමනි හිස් මිනිසුන් දුෂ්කර වන බුදුන් මේක කරකන්නට මම බිකුලේ නැත මේ දෙරේ. ඌව කතා කාලා බිල මොනවද කතා කරගෙන ඉන්නේ? නොකල යුතු දුක්ඛ දුක්ඛම කතා කරනවා. ඉතින් ඒක තමයි මේ ඕනයි ඕ ටයිම් කරකර හම්බ කරන්නේ වැඩිපුර කන්නේ. මොන ලබු දෙයින් අපිට ගන්නවනේ. බුදුදහමේ තුන් වේලක් වැඩි. ජීවිත කාලේ ඉඳගත්තේ දීප දෙන්න දන්නේ නැති නම් මේ රැටුන කයින් උඩ කොහෙද කඩද කියලා. ලැබෙන රස වෙන දන්නවනේ. මේ ලෝකේ ආහාරයේදී එක පාරේ විස ගන්න පුළුවන්. ලැබෙන රස වෙන කතිය. අද ලෝකේ ආහාර වලින් ඇත්තටම කියනවා විද්‍යාත්මක දස්වනුව ගන්නකොට අද ලෝක අද ලෝකයේ ඇති කරන තිරිඟු ප්‍රමාණය සහ ඊට ප්‍රමාණය හුදකෝම මනුෂ්‍යයට ඇති. මේ 60කට වැඩි ප්‍රමාණයක් මේ ධාන්‍ය පාවිච්චි කරන්නේ මධ්‍ය ශාරකයන්. ඉතුරු ටික විතරයි මිනිස්යන් අතර බෙදෙන්නේ. ඒකෙමුත් ආශාකරයයි අප්‍රිකාකරයයි කියන වැඩිම ජනගහන ඉන්න හැටියට කීප 10කට 15කට වැඩි හම් වෙන්නේ. ඒ නිසා හැමදාම ඒ දරිද්‍රතාවයේ එහෙම නැත්නම් මේ ධන ප්‍රතිපදාව පවත්වන්න අමාරුයි. ඒක හොඳටම ලෝක බලා ගන්නවා මේ 160කට වැඩි ප්‍රමාණයක් හැමදාම බිය හදන්නයි අනිකුත් මධ්‍යකාර සඳහා ගන්නවා. ඒක ඔක්කොමලා ආහාරයේ ප්‍රමාණ දැනගෙන කටයුතු කරනවනම් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක සංකර ප්‍රශ්නයක්. මේක ඇති කරගත්ත ප්‍රශ්නයක්. ඒ නිසා අපි ඕක විසඳන්න හදනවා නම් මේ මධ්‍යම ආත්ම ක්‍රමයක කල්පනා කරලා ඒක විතර විකාරයක් නෑ මේක. අපිට තියෙන එකම ක්‍රමය අපිට බණ භාවනාවට වෙලාව ඕනේ නම්, ieval දරවලට සාමය අවශ්‍ය නම්, ශක්ති ප්‍රමාණය අපිට කරන්න වෙන්නේ මේ ලැබිච්ච ආහාරය. හරිද? ඒක සීනාසන මේ ගෙවල් දොරවල් ගැන කතා කරනකොට එක්කෙනෙක් එකහා පරයක් ගෙවල් හදන එක ඒක තමයි ඉතින් අද පුළුවන් අත්ව කරන දේ. කොහොම කෙරුවක්වත් Taman ගත කරන්නේ මේ ඉන්න ලැබෙන ඉන්න තැන විතරනේ කොච්චර විශාල මන්දිර තිබුණත් එතන විතරයි. ඉතින් අපි මේ සාමාන්‍ය ගැමි කතාවකට කියනවා. අද මේ වැඩිගිරිය හදන්න වැඩිගිරියකට කොච්චර වේදම් කරනවද කියලා බලන්න. කොතන ගියත් කැට කරන්නේ තමයි විදුම දෙක නැදෙන්නේ. එලි පහයි දිගට ගැට කෙරුවත් කොමෝඩ් එකට ගියත් හේන්නේ ඔච්චරනේ. ওই මහා ලෝකෙට කෙරුවත් කොතන කෙරුවත් ඔච්චර. නමුත් අර මම පිටෙන් රත්නපාල මහත්තයා මතක් කරලා තියෙනවා මේ සමාජ මේ සමීක්ෂණයක අනුවගුරුගත්තු මිනිසෙන් ගිහිල්ලා මේ හොඳ ගැමි පළාතක කොකු පණු රෝගේ නැති කරන්න කියලා වැසිකිලි පද්ධතියක් හදන්න අවසරයි. ආ හොඳයි මහත්තයා හදලා දෙන්න පාවිච්චි කරන්නේ කියලා ඒ මිනිස්සු කිව්වා. ඊට පස්සේ මම වැසිලි පද්ධතිය හදලා දුන්නා. ඉතින් ඒ මිනිස්සුකින් දීලා බලනකොට පාවිච්චි කරනවා. මා සහායක රුදුගත බලනකොට වහලේ ගලවලා ගුවවතුලේ ගලවලා. මේ මහත්තයා ගිහලා නගරේ කමී පදිංචිලා අධික කාලයක් ඉඳලා වැඩි කෙනෙක් ඇහුවද දැන් ඔයගොල්ලන්ගෙන් අහලානේ අපි මේ වැසිලි හදලා දුන්නේ. ඇයි මේ විදිහේ මේ සමාජ විරෝධී වැඩ කරන්නේ? ඇයි මේකේ වහලේ ගැලෙන්නේ? ඇයි මේකේ මේ උඩුවව ගැලෙන්නේ? මෙලොවේදී අපි තරහක් එකට නැහැ. දැන් මොකද කියන්නේ? තමයි අපි ඉස්සර මේ වැඩේ කරනකොට මේ කුරුළු ශබ්ද ඇහෙන උලන් වදිනකොට කිසි කරදරයක් නැතුව ඇසිදී පහ වෙනවා. අර දොර වහගෙන වාහනේ ගහගත්තාම ඔයාලේ බලේ කියන්නේ කියලා කියනවා. ඒ නිසා වාහනේ ගලවලා දානවා. දැන් අපිට උලන් වදිනකොට දෙවියට වැඩි වෙනවා. කොහොමදියා ඔය වැඩි වෙච්චා. ඉතින් ඒනාසන ගැන බලනකොට ඊට පරණ හිතපු තැනට ගියාම හරිය ලස්සනට වැඩි හිතේ. ඉතින් ඒ වුණාට අපි හිතන්නේ මේක මේ අම්ල දස්ලගෙන හරි නෑ. අපි තමයි මේ හරියට හදාගෙන යන්නේ කිය විශාල ව්‍යාපාරය. ඉතින් හදපු දවසේ ඉඳලා නඩත්. කර්මාන්ත. ඉතින් ඒකයි කියනවා නේ ඒව නරකයි කියනවා නේ. පොරෝජිනේ සලකලා වැඩ ගන්න ගියාම. ඉතින් මම නැවතත් කියනවා. යම්ම කිසි කෙනෙක් ඒ විදිහේ දෙයකට කටයුතු කරනවා නම් ඒ කෙනාට පහත් කළ සලකන්නේ කවදාකවත් මේ බණපදයක් පාවිච්චි කරන්නේ නැහැ. හරිදාක හිතිවිල්ලක්වත් නැහැ. ඒක තමයි ලෝකේ හැටි. කියන්න හදන්නේ ඒ ගඳ ටික අනිත් පැත්තට ඉහෙලද ඒක යනකොට අපි කල්පනා කරන්නේ මේ දෙකකින් කියනවනම් ඌව ලැබෙනවා ලැබුණොත් පාවිච්චි කරන්න ඒක කිසි දෝෂයක් නැහැ නමුත් නැහැ කියලා තරතුරු ගන්නත් එපා එදින ඒව කරලා නැතුවම ඩයිනවා කියන කතිය මේ මුලින් නරක වෙච්ච එක කියලා කියන්නත් එපා නැතිකම නිසාම කැලේට රින්ගන මං කියලා දැක්කම කාලකන්‍යා කියන්නේ නැන්නත් එපා මේ ලෝකේ විවිධත්වයේ තියෙනවා ඒ විදිහට ඒ ජීවනකට අත කරක් විතරන්න තියෙන්නේ අපි කරා දැනෙන්නේ අපි කරන ලද පින්වන්නේ සහ අපේ කර්මානුරූප මේක ඒකෙන් සතුට වෙන්න දන්නේ නැත්නම් කවදාකවත් ඒ කාමෝද්‍ය ප්‍රීති සුඛ අස්සබ්ද කියන මේ চৈতසික හතර මේ දැන්මතු කරගන්න බැරි කෙනෙකුට කවදාකවත් භවනා කියනවා බෑ දැනටමත් ඉන්න බුද්ධෝත්පාද කාලේ දැනටමත් ඉන්න මනුස්ස පහත් කාලේ දැනටමත් මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා දැනටමත් බණ ඇහෙනවා. දැනටමත් කල්යාණ මිත්‍රයෝ කියනවා. දැනටමත් පැවිද්ද තියෙනවා කියන එක මතක් කරන්නේ නැතුව කවදා හරි අපිට මේ පුදුමාකාර විදිහේ ආලෝකයක් පහළ වෙලා බුදු විදිය දකලා නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. මේක හිණයක් විතරයි. බුදුදහමෙන් අපිට උගන්වන්නේ මේ කියන දැනින් පටන් ගන්නවා. කියන දැනින් පටන් ගන්නවා කියලා කියන්නේ මේ දැනට තියෙන ඇඳුමන හොඳම ඇඳුම කියලා සත්‍යය. මේ හම් වෙන ආහාර ටික හොඳම ආහාරය කියලා සත්‍යය. මේ කියන සීනාසන හොඳ මේ කුසල සපතිය. ඒ වගේම බෙහෙත් පිළිකරවල මූසිකත් දේහජය තමයි හොඳම අතිරේක හම් වෙනවනම් හොඳ. දැන් අපි සංඝයාසන උපසම්පදා කරපුවාම සීමා මාලකයේදීම කළ යුතු කාරණා හතරක් සහ නොකළ යුතු කාරණා හතරක් කියලා. කළ යුතු කාරණා හතරදී මතක් කරලා දෙන්නේ ඉන්දියාලෝකන බෝධනම් විස්සාය බබ්බත්. අනේ පිටු පින්ද වාද කරලා දෙන පින්ද භෝජනය තමයි පැවිදි මුල. ඒක මතයි පැවිදි කියන්නේ. ඉතින් ඒ කීටි කවුරු වෙලා ආරාධනා කරලා දෙතර කියලා දාන දුන්නනම් එහෙනම් කලාක බතක් හම්බ වෙනවනම් එහෙම නැත්නම් වෙන බතක් හම්බ වෙන බාර ගන්න. හැබැයි අර පින්ද වාදය මතක කරගන්න. ඒක තමයි අපේ මේ අනන්‍යතාවය. ඒ වගේම මහා සුකුල සිවුර ආගේ හරි මේ විශේෂකල දාපු සිවුරකින් හදාගත්ත මේ පාංශකුල සිවුර තමයි අපේ අනන්‍යතාවය. ඒ මතේ මැද්ද පොකසිවුරු, චැලෙන්ජර් සිවුරු, අන්නම් මනම් කියලා දේවල් සම්බේ කරතිල. අර ඒක එකක්වත් නෙවෙයි අපේ අනන්‍යතාවයට අනන්‍යතාවයේ අර පාංශකුල සිවුර. ඒ වගේම තමයි ඕකමූල සේනාසනේ තමයි අපි වසන ස්ථාන. ඒ මත හතර ඇඳපු ගෙවල්, දෙක ඇඳපු ගෙවල්, අනිපලයට ගහපු ගෙවල්, මහල් ගෙවල් කොච්චර ලබනවා කමන්නේ නමුත් මතක තියාගන්න අපේ තන සාහකලා. බුදුමුතුලේ සත්‍ය තමයි අපේ දේශ වෙනුව කොච්චර ලැබුණත් කරබින ලැබුණාට මේක අමතක කරන්න එපා. ඒක ලොකුන්වන්සේ සඳහන් කරනවා උඹලට පින්න පාගේ පාත්‍රය යන පින්න පාත ලැබෙයි කියන එකත් ගමේ වීදී ඇවිදිනකොට හම්බෙන්න සූරු අරගෙන ඉවරලා ඒකෙන් ආංශ පොඩි සූරු හදාගන්න පුළුවන් කියන එකත් ගහක් වලට යන්න පුළුවන් කියන එකත් ඉදීම හම්බ වෙන බෝධිමුක්තියක් මම උඹලට rahat වෙනවා. ඒක මට ඉගෙන බණ භාවනා කරපල්ලා ඒවට වැඩි හොයන්න කියලා ව්‍යාපාර කරන්න ගත්තොත් ඒක මගේ පුත්තු නෙවෙයි මගේ දුවලා නෙවෙයි ඒකට නෙමෙයි ආර්යවංශය කියන්නේ ඒ ඉස්ලාම් බාලවත් ව්‍යාපාරය ඇති කරපු උත්තරමනාගේ තමයි හදලා ඒ කියන තැනින් පටන් අරගෙන ඉදිරියට යන්න ඒ නිසා සීවර පිළිපාත දේනාතර විලම්පස කියන එක පිළිබඳව සම්පූර්ණයෙන්ම කලකා බලන්න ඕන අලුතෙන් මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ අමුතු තැනක් අමුතු විදිහකට මේ තුන අතර කඩලා පෙන්නන්නේ උන්වහන්සේ ඉතරීද චීවර ආර්ය වංශය හතරෙන් අක් විදිහට දේශනා කීවේ මහා චීවර මහා ආර්ය වංශය ඊගාට පින්නපාතය ඉතරීද චින්න පින්නපාත මහා ආර්ය වංශය කියලා වෙනම මහා ආර්ය වංශයක් දේශනා සීනාසනයේ පිළිබඳවත් ඉතරීද සීනාසන සංකෘති ආර්ය මහා ආර්ය වංශය කියලා දේශනා කරනවා හැබැයි අර පුදුම ප්‍රදේශය වැටලා තියෙන්නේ පින්නපාත ගානට අවසානයේ උන්වහන්සේ සඳහන් කරනවා භාවනාරාමතා මහාරිය වංශය කියලා ආර්යවංශය. ඒක මේ නවත කරන සූත්‍රයේ සඳහන් නැහැ ආර්යවංශ සූත්‍රයේ සඳහන්. ඒකදී උන්වහන්සේ සඳහන් කරනවා යම්ම කිසි දෙනෙකුට භාවනාරාමතාවයේ භාවනා රතිය වෙනුවට භාවනාවේ අර්ථයක් පහළ වෙනවා. උපා වෙන ගැටියක් කම්මැලිකමක් අනිවාර්යයෙන්ම එයාට බින්න පාතෙන් පටලවාගෙන තියෙනවා. චීවරෙන් පටලවාගෙන තියෙනවා, සේනාසනෙන් පටලවාගෙන තියෙනවා, බෙහෙතෙන් පටලවාගෙන තියෙනවා, පටලවාගත්ත කෙනෙකුට අවදාකත් භාවනාරාමතාවයක් එන්නේ. දෙවිහි කාලෙක කියනවා නම් යම් කිසි කෙනෙකුට භාවනාවේ පාවෙනවා නම්, කම්මැලි වෙනවා නම්, නීරස වෙනවා වෙන මොකක්වත් නිසා නෙවෙයි ඒක නීරස වෙන්නේ මේ ඇඳුම්, දේවල් දොරවල්, ආහාර, දෙහෙත් පිළිකර කියන මොකක් හරි දෙයකට ලෝභයක් ඇති වෙනවා. ඒක આવොත් මේකයි. ඒකදී සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ භාවනා රාමෝ හෝති භාවනා රතෝ. පහනා රාමෝ හෝති පහන රතෝ. මේ රතිය කියන වචනේ අපි පාවිච්චි කරන කාමයට. රාම රතිය. මේ භාවනාවට ඇති සමයර කියන්නේ භාවනා රතිය. භාවනා රතිය නැතුවට කියන්නේ අරතිය. නහුදි වචන මේ යෙදුමක් මම මතක් කරන්නේ රතිය කියලා කියන්නේ කැමැත්ත රතිය ලෝකේ හඳුනන්නේ කාමයේ. කාම රතිය. මේ සර්වඥාන්සේ ඒ වචනේම භාවනාට යොදවලා භාවනා රාම භාවනා රති පහාන රාම පහාන රති ප්‍රහාණය කිරීමේ රාමයේ අනත්තකා භාවනා රතිය සඳහා ඇති රතිය. ඒක විරුද්ධාර්ථ පදයක් වෙන්නම අරතිය කියලා. මේක තමයි දෙවෙනි දසමාල සේනාවට දෙන්නේ කාමාශේ පඨමා සේනා ද්විතිය අරති කියලා. මේකට අටුවාව දෙන විස්තරය නැත්නම් බුද්ධ ජානනාංශයේ විස්තර කරපු එක කියන්නේ අධි කුසලයට කම්මැලි වීම කියන්නේ. අධි කුසලයට කම්මැලි වීම කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට ඉත්‍යාවක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා විශ්වනක් වේවා විශ්වන වික්කොක් වේවා දාන ශීල දෙක කිව්වහම දානයට වැඩිය ශීලය උතුම් නිසා අපි ශීලයට කියන දෙක සංසන්දනය කළ අධි කුසලයක් කියනවා. සම්පූර්ණ අවස්ථාවක දානයක් දෙන්න හෝ ශීලයක් ගන්න. ඒ කුසලයේ මේ අධි කුසලයේ වෙන සීලේ පැත්තක දාලා දානේ විතරක් රකින්නවනම් දානේ විතරක් දෙනවනම් එයා අර්ථයටපත් වෙලා ඉන්නවා කියලා කියන්නේ. අධි කුසලයට කම්මැලි වෙනවා ලාමක කුසලයට. ඒ වගේම පැවිදි ජීවිතේ ගැන සීල සමාධි වේද කරනකොට අපි හොඳට සිල් රැකගෙන ඉන්නවා කියලා සීලය පිළිබඳ නම්බුකාර වෙනවා. ඒ සමාධි භාවනා කරන්නේ නැත්නම් ඒකටත් කියනවා අපි අධි කුසලයට කම්මැලි. සමත විදර්ශනා දෙක ගත්තහම විදර්ශනාව කරනවා වෙනකොට සමතෙන් අතර වෙනවන ඒකට කියනවා අධිකසයට කම්මැලි. ඉතින් මේක භයානක රෝගයක් අද බුද්ධාවේ. හැම කෙනාම තින් කරනවා හැබැයි කල යුතු උපතිනදී වෙනුවට සාමක දෙයක් කරනවා. මේක කියලා දෙන්නේ හරි. ඒ නිසා එකක් කියදී මේ අවස්ථාව හම්බෙච්චාම කරන්න තියෙන උත්තරීන දේ. උත්කෘෂ්ඨ දේට යන්න නම් දෙන්නේ එක්ක නම් ගිහලා බෑ. ඒකට කන්නේ. සංකප්පාණේ යන්නේ. අධිකුසලයට කම්මැලි වෙනකොට තනි අඟ වේනගේ තනි අඟ වාගේ ආගෙන යන්න තනි වෙනවා. මාතංගන හති රාජා වාගේ රැයෙන් රැලෙන් ගෙන්නේ. ගෙන්නනකොට තමයි කමෙන්ට යනකොට පාර හරි දැස ගන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් අපේ හිතේ ලේකම් මහත්තයෙක් කිව්වා මෙහෙම කතාවක්. එවැනි අදි කුසල් හොයාගෙන යන උත්කෘෂ්ඨ වූ පුරුෂ මණ්ඩලයකට යනවට වැඩිය උගදෙනෙක් කැමති මේ ඉතිරි ලාමක තීසයක ගත කරා. අලිපන්තික සමාජිකත්වයක් ගන්නවට වැඩිය බලුපන්තික රජ වෙන්න තියෙනවනම් ඒකට මිනිස්සු කැමතියි. ඒ රජුරෝනේ බල්ල වුණා කමන්නේ මම රජුරෝ කියාගෙන අර ලාමක වැඩ කරන තීසයට පඬිතකම් කීකියා ඉන්නවා. විශේෂ තමන්ට මේ ලැබිච්ච වටිනා මනුෂ්‍යාත්මය වගේ ඉස්සරහට සම්ම දෙයට යන්න බැරි වෙන්න හේතුව මේ ආහාර පිළිබඳ තියෙන අමතර ආශාව. ඇඳුම පිළිබඳ තියෙන අමතර ආශාව. ජීවිත පොරට තියෙන අමතර ආශාව දෙහෙත් පිළිබඳ දුන්නා. මේ නිසා ගල්වැටන්ගේ සඳහන් කරනවා යම් කෙනෙක් මේ ආර්ය වංශය දැනග ලදයන් ශීරකින් සතුට වෙන කැමති නම් ලදයන් පින්න පාතින් සතුට වෙන කැමති නම් ලදයන් සීනාතනකින් සතුට වෙන කැමති නම් ලදයන් විලම්පතකින් සතුට වෙන්න කැමති නම් ඒ බුද්ධලට ඇති වෙන්න භාවනා ගැම්මට අරතිය නිදගෙන නැඩගෙන එන භාවනා රතිය නිවනින් මෙතන නතර ඒ නිසා ආර්යවංශ හතර යම් කෙනෙක් දැනගෙන සැකකින්ද පටන් අරගත්තොත් චත්තාරෝමේ වික්‍රේ ආර්යවංශා යේ යේහි කෝචි වික්‍රේ ඉමේ චත්තාරෝ සතිපට්ඨාන භාවේක උත්තරාය චේති දිහාය විහෙරති ශ්වේව අරතින් රහති සහති නතේන හරි ශ්වේව අරතින් රහති මුකෝ අර අරතින් රහති කියලා සඳහන් කරගෙන යම් කිසි කෙනෙක් මේ තරක් වූ ආර්යවංශ ධර්ම දේශනා කරන ඒ පුද්ගලයා උතුරු කුරු දිවෙන්නට ගියා ඒ පුද්ගලයා කවදාකවත් භාවනා කරන්න කැඩෙන්නේ ඒ පුද්ගලයාට පුළුවන් අරති බිඳ ගන්න. එයාට භාවනා රාමයේ කවදාකවත් කැඩෙන්නේ දකුණු කුරු පිළිවෙලට ගියත් එතකොට ඒ රටේ බුදුහාමුදුරුව නෑ පන්සල් නෑ භාවනා මැදයක් නැහැ මොකක්වත් නෑ නමුත් කවදාවත් එහෙම කෙනෙකුට ඇතිවෙච්ච භාවනා රතිය මේ ලාම අර්ථයෙන් ගන්න බෑ ඔහු අර්ථය ජය ගන්නවා මිස ඔහු රතිය ආවෝ අර්ථයට යට වෙන්නේ දකුණු පිළිවෙලට ගියත් උතුම් පිළිවෙලට ගියත් කොයි දිහාවට ගියත් ඔහුගේ හිත දඹරක්කරණයක් වාගේ යණ යන තැන තියෙන ඕනම පරිසරයක ලබන්න පුළුවන් උත්තරීයම භාවනා පරිසරය ලබා ගන්නවා. මිස අවදාකවත් නැති දෙයක් ගැන කල්පනා කරලා නෑ බෑ දෙක පාවිච්චි කරන්නේ. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට අපිට හම් වෙනවනම් මේ ආර්ය වංශය රකින්න කල්යාණිකේ ආර්ය වංශය කියලා දෙන බණ ඒ වගේම ආර්ය වංශයට නැඹුරු හිතක් අන්තික කියන්නේ මේව තමයි භාවනා ජීවිතයේ කියන මේ ලයි. එහෙම නැත්නම් සැතපුම්කම්. එහෙම තමයි මේ ධ්‍යාන ලැබුණ අය මේ එහෙම නැත්නම් විපස්සනා ඥාන ලැබුණ අය අනම්මන කියන දේවල් උගාස්ලාට වරදින් දීලා අපි හිතාගත්ත මනෝ විකාර වෙන්නේ. නමුත් අපිට කරගෙන කරගෙන යනකොට ඇක්චුලි මේ මේ සම්පූර්ණ කරගතිය. සම්පත්‍ති කරගතිය. ලදයන් සත්‍යකින් හම්බ වෙනවා නම් ඒක කිසිම ආර්ථික විශේෂඥයෙක් මම හිතන්නේ පහත් කරලා බලන්නේ. ඒ වගේම මේ අශෝක අධිරාජ්‍ය වාගේ හෝ ලංකාවේ හිටපු රජවරු වගේ කිසිම දේශපාලනඥයෙක් යන ලදදේ සත්‍ය වෙනවා මම හිතන්නේ දේශපාලනඥයෙක් පහත් කරලා බලන්නේ. ඒ වගේම කිසිම ආර්ථික දේශපාලනික සමාජික මොනම කෙනෙකුටවත් ආදාවක් නැහැ. ඒක ඕනෙම කෙනෙකුට තේරෙන සාමාන්‍ය දෙයක්. එහෙම දේවල් වලින් සැපකිරීමක් නොකර ආර්යවංශ ධර්මයේ Taman තුල සම්පූර්ණ කරගන්න නැතුව මේ කෙටි සමීකරණයක් අටපාඩම් කරලා ධ්‍යාන මාර්ගඵල ලබන්නේ. ඒක නරවල් ගුරුවරයාගාව විදිහට එයාගේ මේ ආශිංසනයේ මේක කරන්න. එහෙම නැත්නම් වෙන ක්‍රමෝලින් කරන්න ඉවා හේරම මේ පටලවාගත්ත කරා. අනිවාර්යයෙන්ම අපේ යන පාර ඒ ශීල සමාධි ප්‍රඥාව වලින් මුත් නැංගෙන්න ඕනේ. අපි පාවිච්චි කරන මේ චීවර පින්න පාට තේනාසන විලම්බත කියන නැත්නම් ඉහි වචනෙන් කියනවා අපේ දානි ආහාර ටික අපේ ඇඳුම අපි ඉන්න ගෙවල් දොරවල් වාසස්ථාන දෙහෙත් පිළිගත වලින් සරල භාවයකටපත් වෙන්නේ නැත්නම් සරල භාවයකටපත් වෙන එක Taman කියලා වැඩකුත් නැහැ අනුන්ගේ මේක සාතික වෙනවා ඒ විතරක් නෙවෙයි එහෙමපත් වෙන්නපත් වෙන්න එහෙම නැති අත්ව පහස් නොකර ඉන්නත් Taman උපස් නොකරගෙන ඉන්නත් ඕනේ මේ කාරණාවෙන් තේරෙනවනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොච්චර සුවක්ඛාතද කියලා. කවුරක්වත් කියලා දෙන්න ඕන නේද කියනකොටම තේරෙනවා. මේ හිත විතරක් කඩලා කරන්නේ නැහැ. සමාජ ධර්ම වලත් වර්ධනයක් තියෙනවා. දේශපාලන ආර්ථික වශයෙන් වර්ධනයක් වෙන අතර ඒව ආපිට කැටිලා ආයේ ඉඳගත්තට පස්සේ පිළිච්ච ගැටියක්. සංකෘප්ති කරගත්තක් ඇති වුණොත් තමයි ඒ ශීල මේ සත්‍යයි සමාජයයි දිනු වෙලා ඉන්නේ. ඉතින් මේක දෙන්නේකම අනින්න බෑ. එහෙනම් මේ දෙක ඔක්කොටම හරියන මේ සමාජික උපමාන දෙන්න බෑ. නමුත් භාවනා කරපේකනා තම තමන්ගේ ඥානවල හැටියට බුදුජානක දේශනා කරන මේ ආර්ය වංශයේ තේරිලා එදා ඉඳලම මෙතෙක් නිලබුණාට මොකද සතුටු වෙන්න මට කාරණා තියෙනවා නේද කියලා ඒ මිනිස්සයා අර දෘෂ්ටිය හකස් කර ගැනීමෙන් පිළිච්ච ගැටියකට පස්සේ අපත් ජනාධිපති මේකට මතක් කරේ ශාසන සම්පත්තිය කියන ඒක සාකල සම්පත්තිය. බණ අහන්න තු ගන්න බෑ. අර දාහකව ගන්න බෑ මොකද කවුවම දාහකව මේ සාධන සම්පත්තිය. එහෙම නැත්නම් මේ කියන සන්තුෂ්තිය තරතෝഘോഷයෙන් තුන කවදාකවත් එන්නේ නැහැ. තරතෝഘോഷයෙන් තිබ්බත් මේ ලෝකිකා ගහන ජනප්‍රිය මතවාද නෙවෙයි. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාගේ ඒ මහා කරුණාවෙන් දේශනා කරන කෙනෙකුගේ මේ ලාභ සත්කාරයක් බලාගන්න නෙවෙයි නියම නෛර්යානික සත්‍ය ධර්මයේ දේශනා කරන කෙනෙකුගේ විතරක් එන්න පුළුවන්. එතකොට ලොකු ශාන්තියක් ලොකු පිරිච්ච ගතියක් ලොකු සංකප්ති කරගත්තක් එන්න පටන් ගන්නවා. ඒක තමයි මේ හැකි සංඥාව කියලා සාමාන්‍යයෙන් අද ඉදින්දා ජීවිතේ භාවිත කරන්නේ. ධනාත්මක චින්තනය කියලා. ඒක ටිකක් අවුල්වියුයි ශෛතයි. මොකද මේ ਸਰවඥාන්සේ දේශනා කරන්නේ මේ ඉතරීතර චීවර සංකෘතිය, ඉතරීතර ඉතරීතර පින්නපාත සංකෘතිය, ඉතරීතර සේනාසන සංකෘතිය, ඉතරීතර දේශජ පරික්කාර සංකෘතිය කියන එක අර විදිහේ ජීවිතේ වලට කවදාකවත් ලක් වෙන්නේ. කල්පනා කරන්න කරන්න කරන්න කරන්න තේරෙන පටන් අර ගන්නවා මේක නේද අපි පුංචි කාලේ අපි ළඟ තිබ්බේ. ධාන පුංචි කාලේ අපි ළඟ තිබුණේ මේකයි. දැන් අපිට හරියන සංකීර්ණ හරි ගැඹුරක් මේ බණේ තේරෙනයි. මොකද ඒ තරම් කටලයි. ආකෝෂයක් කර හිතපු කාලේ කල්පනා කරලා බලනකොට පුංචි ළමයෙකුට මේ මහා ජීවිතය මේක විස්තර කරනවා කතා කරනවා ඒක අපිටත් ගැළපෙනවා. අපි පුංචි කාලේ මේ සතිය දෙකේම එකතු කරලා අවුරුද්දක් විතර හම්බුනොත් මොන්න තරම් සතුටක්ද කියලා බලන්න. අපි අවුරුදු කාලේ ඉස්සර අපි ලොකු අය කරන්නේ අවුරුද්ද පුරාම හම්බෙන සතිය දෙකේ ඇල්ලස් එක දාගෙන ඉඳලා අවුරුද්ද දවසට කටකට වෙනවා. අම්මද වල ඒක හත්තික රජකමට වැඩි ලොකුයි. ඒක ගණන් කරලා දෙලා මට හත්තිස් එකක් හම්බුනා ජීවිතේ පස්සේ. මුළු අවුරුද්දටම බජට් එක හදලා ඉවරයි. හරි සතුටක් තියෙනවා. දැන් ලක්ෂ 30ක් හම්බුනත් මොකද වෙන්නේ කියලා බලන්න. 33කට ගණන් හදලා ඉවරයි. මොකද වෙලා තියෙන්නේ? මොනම පුංචි දෙයක් හම්බුනත් අපි කොච්චර සතුටින් ජීවත් වෙනවා. ඒ මහ විකාඩේ පොත ලියනකොට කියනවා පුංචි කාලේ ළමයේ සතුට කරන්න මහා ලොකු දේවල් ඕනේ. අනිත් ලොකුෙන්ද ලොකුෙන්ද මේ මාන්නකාරකම් වල මේ සංඥාවේ මේ දෘෂ්ටිය කොච්චර වැඩි වෙලා කියනවා කියනවා මකරේ වාගේ. කොච්චර දැම්මත් සම්පූර්ණ කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේක විපස්සනායෙන් කරන්නේ ආයෙත් වෙනවා අර පුංචි ලබර හිතක් ඇති කළ දෙයක්. සද්ද දාන්නේ නැද දෙකෙන් සතුටෙන් ගැටේ ආපුවාම ඉතින් ඒක හරි දුෂ්කරයි. ඒ දුෂ්කර කියන්නේ මේ අහෝ යන්න අමාරු වගේ. හැබැයි මේ දුෂ්කර භාවය නැතිකරන්න එකම ඵලය තමන් ආපහුවේ ලදර හිතක් විපස්සනා එකක් ඇති කිරීම නෙවෙයි. එවැනි හිතක් ඇති කරගත්ත කල්යාණ මිත්‍යෙක් ඇසුරු කරනකොටත් එනවා කියන්නේ. සංසාර වික වෘක්ෂස්ස වේ මෘතානි පලං සුභාෂිත රසස්වාදං මොකක්ද අනිත් පැත්තේ? මොකද? සංජනීය රාජ්‍යනයේ සුභහඟ. මේ සංසාර විතර දුක්ෂේ තමන්ම ලාමක මේ ලබර හිතක් ඇති කරගන්නවා කියන එක සාමත්ම දුෂ්කර ඵලයක්. ඒ නිසා මෙච්චරනම් සංසාරේ තියෙන්නේ මේ විස දීප කුක්ෂේ හරි ගන්න මේ ඵලෙම නම් මේ සංසාරයෙන් අපිට ගොඩේන්න බෑ. මේ ਸਰවඥාන්ති කියපු කතාව නෙමෙයි මේ සංසිද්ධ ශෝකයක්. ඵල දෙකක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා දේශනා කරන මේ සද්ධර්මයේ තුලින් මේ නැවත විපස්සනාය කර අධිවිතක් ඇති කරන සංකීර්තිය. දෙක තමයි ඒක ඇති කරගත්ත සත්‍යණයක් බව. සත්පුරුෂයන් සමග සංගම. ඉතින් අපිට මේ දෙකම සම සම වෙන්නේ. ඒ මොකද මේ සත්පුරුෂයා මේ ආර්ය වංශයේ කරන දෙනා කවදාකවත් අඳහර පාන්නේ. අඳහර පාන්නේම වෙළඳ ප්‍රචාර කරන්නේම ඒක අනිත් පැත්ත මම ආවන පාවල දීලා ලාභය සත්කාරයක් බලාපොරොත්තු වෙනවා තමයි. ඒ ආර්ය වංශිකරණේ කරන මේ ක්‍රියාපාණ කියන්නේ. ඒ නිසා අපි එදිනදා ජීවිතේ ගත කරනකොට හොඳ අවදිභාවයෙන් ගත කරන්න ඕනේ. කවුද මේ ධර්මයේ පාවිච්චි කරන සත්‍යෙන් ජීවත් වෙන්නේ? හැබැයි මේ මනසකාව ෂර්ට් එකක් නැතිව ඉඳී. ඔක ඇසුරට ඕනේ කරන්නේ මනසක්. ඉතින් මේකදී බණහමාර කරන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන්නේ. මේ දේ මේ බණ වක් කරවුවක් කලයක් වගේ මේ උඩට හරවලා කවදාක සත්‍ය පහක ලාභයක් නැහැ. විපස්සනා කරලා Taman තුළ මේ ධර්ම ටිකක් පහළ වෙන්න පටන් ගත්ත දවසේ තමයි Taman දත්පුරුෂය පේන්නේ, මන ඇහෙන්නේ, එතකන් මේක ණයට ගැටයක් විතරයි. හැබැයි ඉතින් කැක්කුමක් වෙනවා. මේක මම කරගන්න ඕන කියලා කැක්කුමක් එනවා. ඒක එකක් නිකන් හුදු කැක්කුමක් විතරයි. වේදනාවක් විතරයි, වේදනාවක් විතරයි. අනුලාවට හරි, යාන්තමට හරි මේ Taman තුළින් මේ ඇත්ත ඇති හැටි දක ගැනීම සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න පටන් ගන්නකොට පස්සේ බුදුහාමුදුරෝ සවනක් බුදුරත් වේදේ 84000 ධර්ම දේශනා කරමින් තමයි විදේක පෙනී සිටියා වගේ පණ ඇතුව පේන්න පටන් ගන්නවා. ඒකයි සරුවත්න දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති හෝමං පස්සති. කවුරු හරි මම මේ කියපු ආර්යවංශ ධර්ම දන්නවනම් නාටකන ධර්ම දන්නවනම් අන්න උන්දට විතරයි මාව පේන්නේ. නැත්නම් උන්ද තමයි මාව දකින්නේ. ඉතින් ඒක මේ කාලයෙන් හරියි. ඉස්ති පුරුෂ ભેදයෙන් හරි පැවිදි පැවිදි ભેදයෙන් හරි මොකක් වුණා සීමා වෙලා නැහැ අපි මේ කරන්නේ මේ වැඩේ කියලා අපි ඒකත් ඔක්කොක් ඇති කරගන්න. හැබැයි කවදාකවත් මොකක් නැත්නම් පාස් කරන්න යන්න එපා. මේ කරන මම උසස් කළ කලකණ්ඩක් එපා. මේක ඉතින් පේන කරන දෙවියන් ප්‍රශ්නට තේරෙන්න පේනවා. හැබැයි ඒ අතරේ නියතමානිකව ඇති කරගෙන හැම චිත්තක්ෂණයකම බලන්ද ලද දෙයින් සතුට වෙනවා කියන්නේ. එනකම් මේ සිංහල මුත්‍යානිකයක තමයි මේ යථාලද්ද සම්පatti ලදයන් සත්‍යති ජීවත් වෙන ගතිය මේකට ක්‍රම දෙකක් තියෙනවා අර ඉස්සලා කිව්වා මේ සංසාරයේ ජීවිත කුක්ෂේ එකක් තමයි Taman එතෙන් ගිහලා සතුට වෙන එක දෙක තමයි එතෙන් ගියේ පුද්ගලයා ඇතුළු කරන්නේ ඒ වගේම Taman එතෙන් සතුට වෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාවේ තියෙන සුභ පරමාහං විතරේ මෙත්තා දීක වේවි කියලා හදවතනන්තේ ශ්‍රීමුක දේශනාවක් හැම දෙයකම තියෙන හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න මේ හොඳක් නේ කියලා බලන්න. සුභේම දකි. එතකොට ඇති පිළිච්ච ගැටයක් වෙනවා, සීලියන් ගැටයක් වෙනවා, නාකින වෙන ගැටියකට පත් වෙනවා. දෙක තමයි විපස්සනාවෙන් විපස්සනා කියන දේ සතියෙන් මොන්නම දෙයක්වත් තෝරන්න දෙන්නේ නැතුව එන කාලෙට අවදිමන අවදිමනසකින් බලන්න. හොඳයි නරක බලන්නත් එපා. ආනාපානේ හොඳට ගොරෝසුට වෙන්න හොඳයි, සියුමුණ නරකයි හිතන්න එපා. ගොරෝසුණත් හොඳයි, සියුමුණත් හොඳයි. ආනපනේ ඇතුලේ පේනකොට හොඳයි පිට වෙනකොට නරකයි හිතන්න එපා. ඇතුලේ වශයෙන් පේනවත් හොඳයි පිට වශයෙන් පේනවත්. ළඟ පේනවා හොඳයි දුර පේනවා හොඳ නැහැ කියලා එහෙම හිතන්න එපා. ළඟ පේනවත් හොඳයි දුර පේනවත් හොඳයි. ප්‍රනීතව ලක්ෂණට අනී ආනපාන කියලා ආස්වාසේ ආස්වාදයක් වගේ පේනක හොඳයි. ආනපානේ පේනවට වැඩක් නැහැ කියලා එහෙම හිතන්න එපා. මනාප වෙනවත් හොඳයි, අමනාප වෙනවත් හොඳයි. ආනපනී තිබිලා මේ නැති වුණා කියලා අතීත වශයෙන් ගන්නකොට හරස්න ඒ කොට. දැන් කියනවා දැන් තියෙන ඒ හොඳයි. මේ මත්තර මතුවේගෙන ඒ හොඳයි කියලා. ආනපනී හැම පැත්තකම. තෝරන් දෙනකොට බලන්න ගියාට පස්සේ ශක්තියට ඇරෙන මොකද්ද කියන්නේ? ඔන්න ශක්තිය තමයි ඒ සුඛය තමයි ඒ පස්සද්ධිය තමයි සමාධියට ආසන්න කාරණා. ඉතින් ඒක ඉල්ලගෙන මට අහවල් දෙය ලැබුණේ නැහැ අහවල් දෙය ලැබුණේ නැහැ කියලා පස්සත්තාපයෙන් යුක්තව කොච්චර වීර්ය කරා සමාධියකට යනවා. ඒ නිසා යම් දවසක මේ පිළිච්චගතිය සම්පස්ස කරගත්තේ හිතේ ඉඳ ගන්නකොටම වැටෙනවනේ ඒ පරියන්කේ සාර්ථකයි. එන්නේ සාමාන්‍ය සමාජික කටයුතු සඳහා පවතින දෙයක්. ඒක හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. අපි මේ භාවනාවට දක්වන අනුග්‍රහයක් වශයෙන් අපි සතුටුසිතිය. තමයි ශීලය ආවර්ජනය කළ බොහොම සතුටේ. බුද්ධ ධර්ම වෙනවා කරට මේ ජීවිතේ පූජා කළ බොහොම සතුටේ. අනේ අනුමාන මේ ඉඳගෙන ඉන්න තේ වචන වචන වලින් වචනේ සිදෙන දුෂ්කරත විඥාන කියලා සතුටි. කායික දුෂ්කරත විඥාන කියලා සතුටින් ගත කරනවා නම් ඉතින් නැගිටින්නේ සතුටි. මේවල සතුටක් නැතුව මේ බුද්ධ ශාසනයේ ඒකයි කල්පනා සඳහන් කරන්නේ සන්තුෂ්ඨෝ අහං ධම්මෝ නායං ධම්මෝ අසන්තුෂ්ඨස්සෝ. මේ ධර්මයේ ජීවන සංකීර්ණ සතුටු නෑ. සංයවත්ත සායන් ධම්මෝ නායං ධම්මෝ දුක්ඛයි. මේ ආර්යවංශ කෙනෙක් කල්පනා කරන දන්න ඥානවන්තට විතරයි මේ ධර්මයේ කියන්නේ. ඒක දුක්ඛඥාට නෙවෙයි. ජීවන්ත සායන් නම් ආයන් නම් කුෂිකස්. උඹඩේකට කම්මැලිකට මේ ධර්මයෙන් ගන්න දෙයක් නෑ. ඒක දක්ෂකම් කියනවා කියන්නේ බුදුහාමුදුරු මේ වැනි වැඩ කරන අයට අනන්තවත් ආශිර්වාද කරනවා. නමුත් අපි හුඟක් වෙලාවට මේ නොලැබිච්ච මොකද්ද දෙයක් හිමි කරගෙන හිතාගෙන පශ්චාත්තාප වෙනවනම් මම සාමාන්‍යයෙන් කියන්නේ ජීවිතේ මල් අපි විහිං පල්. මෙච්චර ලස්සන දෙයක් හම්බෙලා තියෙද්දි මෙච්චර වටිනාකමක් තියෙද්දි අපි මේක නැති කිව්වේ. පශ්චාත්පේ බලන්න පටන් අරගත්තොත් එහෙනම් ඉතින් බුදු ආමරණ කරා. ඒ නිසා අපි මේ දැන් ගත කරන දවස් හතරක් ඉඳපු වැඩ පිළිවෙලක මේකත් කල්පනා කරලා සතුටකට තියාගන්න. ඒ සතුටේ ඒවා. ඒ සතුටෙන් දවසේ ජීවිතේ නැත්නම් ඒ පරියන්ක සම්බන්ධව හරියට කරගන්න පුළුවන්. ඒ වගේම ගෙදර ජීවිතාකාරී කමන්නේ වෙන වැඩක මොකක්ද කමන්නේ. සමාජ විශ්ව කළ යුතු වතක් වශයෙන් කලකලා ඒ පැය ගන්න කටයුතු කරනවා නම් අනේ මරණ මොහොතේ වෙනකොට කොච්චර සතුටක් ඇති වෙයිද කොච්චර ගෝධිකම් ඉස්ස කරගෙන වැඩ කටයුතු කරන ගමන් අපි අපේ අත්පොතලේ අපේ ස්වార్థය කලකගත්තා ඒ මොකද මේ බණ ක්‍රියාවත් වලට බණ ඇහුවා ධර්ම සාකච්ඡා කරා ශක්ති ප්‍රමාණය ඒවා එකට ලං කරගත්තට පස්සේ එන්නේ එන්නේ සහැල්ලුව කුච්චීච්ච ගතිය සම්පත් කරගත්තා ඒක අපි විහිං කළ යුතු අනුග්‍රහයක් වශයෙන් කලකලා ධර්මය යනකොට ඒක ඉඩේ ලැබෙන ගැටියක් තියෙනවා. නමුත් අපි විශ්ින් කල යුක්තක් තියෙනවා. අන්නේ කල යුක්ත ඇති කරගන්න අවශ්‍ය කරන සියලුම හේතු සම්පත්තිය අපි ළඟ තියෙනවා. ඒ නිසා විරුච්ච ආත්ම භාවයක් කියන එකල සත්‍යයෙන් නැති කරගෙන ගියොත් ඉන්නේ ඉන්නේ ඉන්නේ භාවනා ඉදිරියට කරලා ඒ කාන්තේ සාර්ථක වෙනවා නැති උනත් ගත කරන හැම චිත්තක්ෂණයකම සතුටින් ගත කරන්න පුළුවන්. ඒ නිසා මේ නාටකන ධර්මයේ මැරෙන පුරාවට අමතක නොකර ඉද බික්ක වේ බික්කෝ සංකුප්තෝ හෝති ඉතරේ කර කේවර දේනාතන බින්න පාත දේන හේසත් පරිඛාරෝ කියන වචනේ දුවර මතක තියාගෙන ධන භාවනා කරන පිටු කවදාකවත් රාජිත්මන අනුගමකේ එහෙම නැත්නම් පශ්චාත්තාප මූලකින් එපාලෝකිත වෙනවා මොන වෙලාවෙ සතුට සිටු. නා වෙලා කටයුතු කරන්නේ මේ සියලු දෙනාට මේ බණක් හේතු වාසනා වේවා කියලා. මේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මත කරන බලාපොරොත්තු වෙන සියලු දෙනාටම සැලසීම දාවිවා. Thank you.